ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක යෙදී ගත කරන අවස්ථාවක් අද අපි 9 වෙනි දවසේ හත් වෙනි දවසේ දේශනා වශයෙන් කියනවා අපි ඇත්තටම පස්වෙනි දේශනා වගේ ඉන්නේ ඉතින් අපි මේ දවසක් ආසා ලදල දවස්තාවේ දේශනාවල් දේශනාවලියක් විදියට දේශනා මාලාවක් විදියටයි පවත්වාගෙන යන්නේ මේ දේශනා මාලාවටම මාතෘකා වශයෙන් තියාගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතේ ආනන්ද වර්ගයට අයිති දෙවෙනි සූත්‍රය. මේ සූත්‍රයට එහෙම නමක් දීලා නැහැ. ඉතින් අපි සම්මත කරගත්තා ඒකට ආජීවක ශාවක සූත්‍රය කියලා අපි తాවකාලිකව නමක් තියාගමු කියලා. ඉතින් ආජීවක ශාවක සූත්‍රයේ නිදානි. එහෙම නැත්නම් ඒක අට ගැනීමට මූල හේතු වශයෙන් පෙන්නලා තියෙන්නේ ආජීවක ශ්‍රාවකෙක් කියන්නේ නිගණ්ඨ නිගණ්ඨ ධර්මීය අනුගමනය කරන එක ගෘහපති ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වටින ප්‍රශ්න තුනක් අහනවා යේ සංබන් යේ සංෝබන්ති ධම්මෝසවක්ඛාතෝ කේ සංෝබන්ති ධම්මෝසවක්ඛාතෝ කෝ සුපටිපන්නෝ කෝසුගතෝ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ කාගේ ධර්මයේද ස්වක්ඛාත මනාපට දේශනා කරන ලද්ද කියලා කියන කුලාමෙන්නේ කවුද මනාපටි ධර්මයට පෙළඹිච්ච කෙනා බල බැසගත් කෙනා කවුද මේ ධර්මයේ හරි තැනට එළඹිච්ච කෙනා යායුතු එළියට එළඹිච්ච කෙනා ඉතින් මේ ප්‍රශ්නේ අහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඍජු උත්තරයක් දෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගෙම ප්‍රශ්නයක් අහනවා මම මේකට මෙහිලා ඔබගේ ප්‍රශ්න කන කැමතිද උත්තර දෙන්න. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා යම් ධර්මයක් රාගය දුරු කිරීම පිණිස හේතු වෙනවා නම් ධර්ම දේශනා කරනවා රාගය දුරු කිරීම පිණිස ධර්ම දේශනා කරනවා නම් දෝෂය, ద్వේෂය දුරු කිරීම පිණිස ධර්ම දේශනා කරනවා නම් මෝහය දුරු කිරීම පිණිස ධර්මයේ දේශනා කරනවා නම් එවැනි ධර්මයකට සුවක්ඛාතයි කියලා කියන්න වටනවද නැත්නම් මොකද්ද කියන්න වටින්නේ කියලා. එතකොට ඒ ආජීවක ශ්‍රාවකය සඳහන් කරනවා යේකෝ බන්තේ ධම්මං රාගස්ස පහනාය ධම්මං දේහීති දෝසස්ස පහනාය ධම්මං දේහීති මෝහස්ස පහනාය ධම්මං දේහීති තේසං ධම්මං සුවක්ඛාතෝ එවම් මේත්ත හෝති අවසරයි ස්වාමීන් වහන්සේ යම් ධර්මයක් රාගේ ප්‍රහාණය පිණිසන ද්වේෂේ ප්‍රහාණය පිණිසන මෝහේ ප්‍රහාණය පිණිසන දේශනා කළා තියෙන ඒක සුවකතයි කියලා මට මෙන්න මෙහිම හිතක් ආවයි කියලා. ඒක තමයි මේ මේ සූත්‍රයේ පළවෙනි පර්වයේ පළවෙනි කොටසේ පුරුකේ කතාචාරී. ඉතින් අපි ඒක මේ වගේ ධර්ම විනී යෙදී ගත කරන එහෙම නැත්නම් වැසගත වැසගෙන ගත කරන අපි ඒ කතා සාරේ නතර වෙන්නේ නැතුව පුළුවන් තරම් ඒක විනිවිදලා ඇත්ත වශයෙන්ම බෞද්ධයන් වශයෙන් එහෙම නැත්නම් ප්‍රතිපත්තිය නියලී ගත කරන වශයෙන් අපි මේ ස්වකහාතයි කියාගන්න ධර්ම විනයේ ਸਰවචනාසිකේ ධර්ම විනයේ ඒ ස්වකහාත ගුණය අත්දැකීමෙන් එnde ende ende ende රාගය දුරු කරමින් දුරු කරමින් අපි ගත කරනවාද? ද්වේෂය දුරු කරමින් ගත කරනවාද? මෝහය දුරු කරමින් ගත කරනවාද? එහෙම නැතුව ස්වකහාතයි කියන ගුණේ විතරක් පටබැඳිනමක් වශයෙන් පමණක් තියාගෙන තාමත් රාග දෝෂ මොහ විනය නැත්නම් රාග ප්‍රහාණි දෝෂ ප්‍රහාණි මොහ ප්‍රහාණි පිණිස අපි යෙදිලා නැද්ද වෙන විදිහට කියනවා මේ ධර්මයේ තියෙන සුවක්ඛාත ගුණය අපේ ක්‍රියාවල් තුළින් අපේ ජීවන රටාව තුළින් අපි ඔප්පු කරනවද එනත් ඒක බුදුහාමුදුරන්ට ඔප්පු කරන්න කියලා අපි පැත්තකට වෙනවා කියන එක. ඉතින් පසුගිය මේ ධර්ම දේශනාවලදී අපි උත්සාහ කළේ අපි යම් ආකාරයකට මේ වැඩමුළුවකට මුළුදී ගත කරනකොට අපි පරියංග භාවනාවක් කරනකොට සක්මන් භාවනාවක් කරනකොට එදින්දා ජීවිතයේ සතියේ එළඹ සිටි සිහියෙන් අප්‍රමාදයෙන් ගත කරනකොට අපිට කැපි පේන තාලෙට අපිට වැටෙන තාලෙට මේකේ රාග ප්‍රහාණයක් සිදු වෙනවද දෝෂ ප්‍රහාණයක් සිදු වෙනවද මෝහ ප්‍රහාණයක් සිදු වෙනවද අපි අපේ කාය සාක්ෂියේම මේ ස්වකහාත ගුණය අත්දකින්නද කියලා බලන්නයි ඉතින් ඒකෙදි අපි මේ අපි මේ කරන වැඩේ තියෙන ගැඹිරත්වය එහෙම නැත්නම් ඒක අපි සමාදන් වීම සඳහා අපිට ලොකු ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම පිණිස මේ අංගුත්තර නිකායේ මේ ආනන්ද සූත්‍රයේ මේක ඉස්සලා තියෙන සූත්‍රයෙන් පොඩි උපුටා දැක්වීමක් ගත්තා. මේ අපි කරන දෙයට කරන දේ දැක්කෙක් බලා ගන්න මන කිරා ගන්න ඒකෙන් යම් ආලෝකයක්. ඒක යම් කලෙලියක් පැටෙන නිසා. ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ ඒ වාගේම ඡන්න කියලා ආජීවක පරිබ්‍රාජකේ ආනන්ද ස්වාමීන් වහන්සේට අවිල කියනවා ස්වාමීන් වහන්සේ ඔබවහන්සේලාගේ ලොක්කා ශාස්ත්‍රෝන් වහන්සේ එහෙම නැත්නම් කල්යාණ මිත්‍රන් වහන්සේ ගෞතම සර්වජන් වහන්සේ රාග ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා දෝෂ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා මෝහය ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා නැත්නම් ශ්‍රාවකයන්ට රාගය දුරු කරන්නයි කියලා කියනවා. දෝෂය දුරු කරන්නයි කියලා කියනවා. මෝහය දුරු කරන්නයි කියලා කියනවා. අපේ ශාස්ත්‍රුන් වහන්සේත් නිගණ්ඨනාත පුත්ත අපිටත් ඕකමයි කියන්නේ. රාගය දුරු කරන්න කියනවා. දෝෂය දුරු කරන්න කියනවා. මෝහය දුරු කරන්න කියනවා. ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ මේ රාගය දුරු කරන්න කියන්නේ රාගයේ කුමන ආදීනව දැකලාද කියලා අහනවා. දෝෂේ දුරු කරන්න කියන්නේ දෝෂේ කුමන ආදීනම දැකලාද කියලා අහනවා. මෝහේ දුරු කරන්න කියන්නේ ඒකේ මොන නරක ගුණේ දැකලාද කියලා. අනේ එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මේ කලඹලා නැත්නම් බුදුහාමරගේ දේශනාව කැටි කරලා විඳු කරලා දේශනා කරලා කියනවා යම් චිත්තක්ෂණයක මූල මේ දෝෂය රාගයෙන් රත් වුණොත් හිත රංජිත වුණොත් හිත ඒ රාගයෙන් යටපත් වුණොත් හිත රාගයෙන් වහයලා ගත්තොත් හිත ඒහිත ඒ කාන්තේ මේ පුද්ගලයාගේ ව්‍යාබාධයේ පිනිස රෝග පිනිස කායික මානසික රෝග පිනිස හිතනවා යම් වෙලාවක රාගයෙන් හිත දෝෂයෙන් හිත නැහැ මොය මේ රාගයෙන් හිත රංජනීය වුණොත් රත් වුණොත් ආශාවෙන් පීඩිත වුණොත් ඒ මනස අනිවාර්යයෙන්ම අනුන්ට ව්‍යාබාධ පිණිස කටයුතු කරනවා. ඒ මනසයා අනුන්ට තමන්ට දෙකටම ආබාධ පිණිස හිත කායික මානසික රෝග පීඩා පිණිස කටයුතු කරනවා. ඒක කියලා ඇත්තටම උමනාවෙන් කරනවා නෙවෙයි හිතලා කරනවා නෙවෙයි රාගයෙන් හිත රත් වුණොත් වෙන්නේ නම් මෙච්චරයි. එනිසා හැම චිත්තක්ෂණයක රාග රත් වෙච්ච හැම චිත්තක්ෂණයකම Tamanට අහිණිය පිණිස අනුන්ට අහිණිය පිණිස දෙපාර්ශ්වයටම අහිණිය පිණිස කටයුතු කරනවා. දැන් ඊයේ ගත්ත ඒකෙම දෝෂෙන් දූෂිත වෙච්ච හිතක් ද්වේෂෙන් දූෂිත වෙච්ච හිතක් අනිවාර්යයෙන්ම Tamanට අනුන්ට දෙපාර්ශ්වයටම අනිවාර්යයෙන්ම කායික මානසික රෝග පිණිස හේතු වෙනවා කියන්නේ. ඒක බටහිර මානසික විද්‍යාවේ 100%ක්ම පිළිගන්නවා. හැම මානසික රෝගයකටම හේතුව ද්වේෂය කියලා. නුරුස්නා ගතිය කියලා. අපේ ආයුර්වේදය පිළිගන්නවා හැම රෝගයකටම හේතු අස්ථාන කෝපය කියලා. ස්ථාන කෝප වගේ තියෙනවා ඒකට කෝප වෙන්න ඕනේ. ඒක කෝප වෙනවා ඒක මේ පරිණාමයේදී විරුද්ධ පැමිණෙන විරුද්ධ ධර්මයන්ට විරුද්ධව විහැඩ ගැහෙනකොට ඒ කෝපකලීත්‍යන්දි කෝප කරලායි අපි මේ මිනිස්සු වෙලා තියෙන්නේ. එචා ස්ථාන කෝප 9ක් පෙන්ලා දීලා තියෙනවා. අස්ථාන කෝප එකක් පෙන්ලා දීලා තියෙනවා. සීළු කායික මානසික රෝග වලට හේතු අස්ථාන කෝප. ඒ නිසා අපි කොච්චර බෙහෙත් දීුවත් කොච්චර ස්ථාන මාරු කරත් කොච්චර ව්‍යායාම කරත් කොච්චර සෞඛ්‍ය සම්පන්න ආහාර ගත්තත් අපි මේ රෝගෙට නැවත නැවත පිටිනවා වැඩනවා. ඒ හේතුව මොකද? අර හිතේ රාගය විශේෂයෙන් මෙතෙන් දැන් ද්වේෂය නැති කිරීම සඳහා කටයුතු නොකරන තාක්කල් අපි ලේන කූඩුවේ වටේ කරකිනවා වගේ බල්ලා වලියලන කරකිනවා වගේ එක රවුම කරකිනවා මොකද හිතේ තියෙන ද්වේෂය නිසා ඒ නිසා සදාකාලික සංසාර කියන්නේ රෝග නිගණ්ඩුවක් රෝග කැදයි මෙච්චර විශාල සංසාරයක එක්කත් නැහැ ස්වස්ථතේ අනුගානේ සරුවච්චන් ආංශයට ප්‍රවා රෝග 12ක් හැදිලා තියෙනවා අවසාන භාවයේදී. ඒ තරමටම අපි හිත දුෝසයෙන් දූෂිත වෙලා තියෙනවා. ඉතින් අයින් කරනවා කියන එක හීනකින්ම හිතන්න බැරි තරමටම අපි දෝෂේ තමයි උදේ දවල් රැට ආහාර වලින් ගන්න. නෑමට වතුර වශයෙන් ගන්න දෝෂෙම තමයි. ඉඳා ගන්න ඇඳ වශයෙන් ගන්න ද්වේෂෙම තමයි. ඇසුරම ද්වේෂෙම. ඒක කොච්චර භයානක රෝගයක්ද කියනවනම් අද ලෝකයේ තියෙන සියලුම ලෞකික ඥාන සියල්ලම දෝෂයේ පදනම් කරගත්ත දේවල්. අපි කරන සෑම පරිශ්‍රණයක්ම අපි කරන සෑම නව නිර්මාණයක්ම අපි කරන සෑම ප්‍රගතිශීලී දෙයක්ම ද්වේෂය හරහා හිද වෙලා තියෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් උදාහරණයක් නෙවෙයි හේතුවක් වශයෙන් කියනවා නම් වර්තමාන මොහොතේ අපි පිරිච්ච ගතිය සම්පatti කරගතිය සන්තුෂ්ටි කරගතිය තියෙනවා අපිට පරිශ්‍රණ ඕනේ නැහැ අපිට අලුත් දෙයක් ඕනේ නැහැ අපිට මේ වර්තමාන මොහොතේ අසන්තුෂ්ටිකර ගතිය නිසා දුක කියලා මේකයි අපේ ශාසනය වශයෙන් හඳුන්වන්නේ මේ දුක නැති කිරීමටයි අපි මේ පරිශන කරන්නේ මේ දුක නැති කිරීමට අපි මේ ප්‍රගතිය හොයන නමුත් දුකට තියෙන වෛරය තමයි අර සීළු පරිශන වලට මුල වෙලා තියෙන්නේ කවදා හෝ අපි මේ දුක පරිශන වලින් දුරු කරන්න බැරි දෙයක් බව තේරුම් ගත්ත දවසේ මේ දුක නයිසાર્ගික දෙයක් බව තේරුම් ගත්ත වෙලාවේදී මේ දුකත් එක්ක උපදින අපි මේ දුකත් එක්ක ඉඳලා යන අපි මේ දුක ඉතුරු කරලා මැරෙන අපි දුක ප්‍රත්‍යම වූ ආර්ය වූ සත්‍යයක් වශයෙන් පිළිගත් දැස අපේ පරිශන අතර වෙනවා අලුත් දේවල් හොයන්න යන එක නතර වෙනවා ඒකට දුකට වෛර කරන එක නතර වෙනවා දුකට වෛරය හරහා තමයි මේ ලෝකේ තියෙන දාහක් ශිල්ප ඥාන පරිේශන දැනුම් සොයා යන සිදුවේ. බුදුරජාණන් පාවිච්චි කරන වචනේ ඒසනා කියන වචනේ. ඒසනා කියලා කියන්නේ ආහාර සොයා යන්නට පරිේෂණයි කියලා කියන්නේ ඒක නැවතත් කරනකොට ඒකට පරිේෂණ කියලා කියනවා. ඒක තමයි පරිේෂණ කියලා සංස්කෘත පදයේ අරගෙන තියෙන රිසර්ච් කියන ඉංග්‍රීසි වචනේ තමයි හරවලා තියෙන්නේ. නමුත් ඒෂණයක් අවශ්‍ය වෙලා තියෙන්නේ වර්තමානයේ සතුටක් නැති නිසා. නමුත් අපි ඒක නව නිර්මාණ වල තියෙන නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය ගැන කතා කරාට අපේ කිසිම සාහිත්‍යයක කිසිම දැනුමක වර්තමානයේ තියෙන द्वේෂය දැකලා නැහැ. දකින්නෙත් නැහැ. දැක්කොත් අපිට ඉන්නත් බෑ පොළොවේ. බුදුරජාණන් මේ සතියෙන් පෙන්ලා දෙන්න හදන්නේ වර්තමාන මොහොතට සාදර වෙන්නේ කියලා. අප්‍රමාදයෙන් කරන්නේ මේ වර්තමාන මොහොත විතර වටිනා චන සම්පත්‍යක් මුළු ලෝකෙම නෑ. ඒක නිසා ඒකට වෛර කරන තාක්කල් අපි රාගයෙන් රත් වෙනවා, දෝෂයෙන් දූෂිත වෙනවා, මුලාවෙන් මෝහයටපත් වෙනවා. ඒ වෙන හැම වෙලාවෙදීම අපි අපිට දුක් පිනිස, අනුන්ට දුක් පිනිස, දෙපැත්තට දුක් පිනිස කටයුතු කරනවා. ඒ නිසා අපි ලෝකේ කොච්චර දියුණුවක් භෞතික වශයෙන් එහෙම නැත්නම් යර්ජල පහසුකම් වශයෙන් සංවේදන ශේෂ්ඨී වශයෙන් දුකේ නම් කිසිම අඩුවක් කළා නැහැ. වැඩිවීමක් මිස. මොකද ඒක කිසිම කෙනෙක් කිසිම වෙලාවක වර්තමාන මොහොතේ තියෙන द्वේෂය නිසායි අපි මේ විතර මේ පායදාච්ච බල්ලෝ වගේ දඟලන්නේ. සතියේ හිටියොත් විතරක් අපිට තේරෙවි අපේ හිත කොච්චර අකමැතිද කියලා වර්තමාන මොහොතේ ඉන්න. වර්තමාන මොහොතේ ඉන්න හදන එක තුන ආශ්‍රේකුට අලුපුල් විදියක් යන්න හදනවා වගේ කියලා. එහෙම නැත්නම් ගෙලින් කරපු ඉදි කට්ටක් උඩට අබ අවුලක් වක් කරලා එක අබෑටයක් හරි ඉදි කට්ට උඩ සමබර වෙයි කියලා හදාන් බලන්න හදනවා වගේ ඒ නිසා අපේ හිත පුදුමාකාර විදිහට මායා කරනවා පුදුමාකාර විදිහට ෂට ප්‍රයෝග කරනවා පුදුමාකාර විදිහට වංචනික ධර්ම ක්‍රියාත්මක කරන වර්තමානයේ තියන්න දෙන්නේ ඒක කම්මැලි ඒක නීරසයි ඒක ඒකාකාරී ඒක මා පාළුයි ඒකට ගියාම කාලකන්ණී මුස්පේන්තුයි කියලා ඉන්නම කැමතියි. ඒ නිසා දුක්ඛ සත්‍ය හොයන්න කියලා අපි ගියාට අපි දුක එනකොට පසුබාන. දුක එනකොට ඇඹුල් රහයි කියලා කියනවා. දුක එනකොට ඒක පස්සේ කන්නා කියලා කියනවා. ඉතින් ඒකම තමයි සතියට අප්‍රමාදයට අපි කරන්නේ. ඒ නිසා වර්තමාන මොහොතේ තියෙන द्वේෂය කවුරුත් කරන එකක් එහෙම නෙවෙයි. අල්ලපු දෙයක් මංස ඕනියම් කරලා එහෙම නෙවෙයි. ඒක නැත්තම් කවුරුත් විසින් කය කයින විනයකුත් නෙවෙයි. මේ යන්ත්‍රය හැදිලා තියෙන හිම තමයි. මේ ද්වේෂය නිසා තමයි ඔය සියලු ශක්තියින් සියලු සියලු ඥාන සියලු හැකියාවල් ඇති කරගන්න. ඉතින් හැම හැකියාවක්ම ද්වේෂයෙන් පදනම් ඇති කර තියෙන නිසා නොබෝ කලකින් එක ව්‍යාබාධ පිණිස හිටිනවා. දුක පිණිස හිටිනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කර තියෙන මේ ලෝකායත දියුණුව මේ sannivedanaye දියුණුව යටිතල පහසුකම් වල දියුණුව එහෙම නැත්නම් මේ සුඛෝභෝගී දේවණුව ඒක නිකන් සුසාන වර්ධනයක් විතරයි කියන්නේ. සෝම්කොත් ටිකක් විතරයි ලෝකෙ වැඩි වෙන්නේ මොනක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට අවශ්‍ය නම් මේ දෝෂය හෝ රාගය හෝ එනතන මේ මෝහය දුරු කරන, ගෙවම් කරන වැඩ පිළිවෙලට යන්න අපිට සතියෙන් දැක ගන්න ඕන වෙනවා. දැකගත යුතු වෙනවා. වර්තමාන මොහොතේ එකම අරමුණක් දිහා බලන්න ගියාම අපේ හිත අපිට ආඳුම්ට්ටු කරන්න බැරි අපිට කීකරු කරන්න බැරි. ඒක කොච්චර නන්නත්තරද, කොච්චර හිතුවක්කාරද, කොච්චර අපිට මායා කරනවද, කොච්චර අපිට මැජික් පෙන්වනවද, කොච්චර අපිට හැට වැලි ගන්නවද කියලා දැක ගන්න පුළුවන්. ඊයේ බණ වෙනකොටම ඉතින් සාධාන ප්‍රාර්ථනා කරා සීල දිනට හැකිතා දුක් කරදර පැමිණේවා කියලා ඒකට අමෝහයට පරයි ඒ චෝදනාවක් විනිගතාවක් වගේ පේනවා මම පොඩ්ඩක් ඒක මේ ප්‍රතිසංස්කරණය කියලා කියනවා ඉනතරන් දුක් කරදර අපේ ජීවිතේ භද්‍රය අවවනයේ ජීවිතේ ප්‍රථම යමේ කලු කෙස්ටියේදී සතියෙන් ඉන්නකොට පැමිණේවා කියලා කියන්නේ එතකොට නම් වැඩ ගන්න පුළුවන්. ඉතින් වයසට ගිහිල්ලා 60 පිටලා හොට බිම යනකොට පස්සේ ගෙදර වල දෙයක් කරන්න නැතුවට භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ගතිය වඩා නැතුව ඉන්නකොට දුක આવොත් නම් මං කිය වේකට සාප කරා. මම අදහස් කරන උතර සත්‍යමත් වෙන්නදී ජීවිතයේ යෞවනයේ තියෙද්දි යෞවන පොදේ තියෙද්දි දුක් කරදර එනවා නම් මේ පුද්ගලයා ඒක ආහාර කරගෙන ඒකෙන් අෂ්ටලෝක ධර්මයන් කම්පා නොවි සතියෙන් ඒ වපුරුදු කරන්න හදනකොට ඒක ජීවිතේට වටිනා ආදර්ශයක් වෙනවා ලෝකයටත් වටිනා ආදර්ශයක් වෙනවා. අද දවසේ මාතෘකාව වශයෙන් අපි මම විස්තරේ කියාගන්න අදහස් කළේ මේ රාගය ගැන කතා කළා වගේම ද්වේෂය ගැන කතා කරා වගේම මෝහය ගැන කතා කරලා බැලුවොත් මෝහයේ කුමන ආදීනවයක් දැකලාද අපි මොහේ දුරු කරන්න හදන්නේ. ඊට පොතේ එහෙම නැත්නම් අර ජන පරිප්‍රාජක සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ දීලා තියෙන එක අපි නැවත සීකත් කරගත්තොත් ඒ රාගය හා ද්වේෂය කියන ප්‍රේකම ඒ සම්බන්ධව එකම මූල්‍ය මූල්‍යනකෝ ආවසෝ මෝහේ අභිභූතේ හිත මුලාවටපත් වෙලා මෝහන්ධකාරයෙන් යටපත් වෙලා මෝහන්ධකාරයෙන් নিমগ্ন වුණොත් අපේ හිත මේ හැම චිත්තක්ෂණයක්ම Tamanka හේනිය පිණිස දුක පිණිස ව්‍යාපාද පිළිත හිටිනවා. ඒ නිසා මම කැමති මේ වැඩමුළුවේදී අපි ගත්ත අර්ථකථනය අනුව අසතිමත් ඉන්න හැම මොහොතක්ම මෝහ මුලක් මෝහ හිතක් කියලා ගත්තොත් මෙතන ඒක සාධන සාධක තියෙනවා නැතු උනත් අපි ගත්තොත් සතිමත් චිත්තක්ෂණයේ මෝහය මෝහ පටල කපන අසන්වස් හැම චිත්තක්ෂණයක්ම මෝහයට පොහොර දෙනවා මේ දෙක අතරමැදක් ජීවිතේ දැන්. සත්‍යමත් හැම චිත්තක්ෂණයම නිවනට යමු වෙන අතර අසත්‍යමත් සෑම චිත්තක්ෂණයක්ම අපායට සංසාරයටත් අදි. එන්නෙන් පෙර කියලා තිබුණා මේ සංසාර මේ සමාජවාදී ගමනේ අම්බලන්නේ නැති කියලා. ඒ වගේ තමයි මේ සංසාර ගමනේ සංසාර හෝ නිවන මිස මැද අම්බලමක් නැහැ. අම්බලමක් කරන්න කිසිම ඉඩක් නැහැ අපිට. සතුටුමත් චිත්තක්ෂණයක් තියෙනවනේ ඒක මොහි නෑ. ඒකත් මේ දේශනාව ඇතුළතම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අසතුටුමත් සෑම චිත්තක්ෂණයක්ම මොහිට වැටෙනවා. අසතුටුමත් සෑම චිත්තක්ෂණයක්ම Tamanට ව්‍යාබාධ පිළිස මානසික කායික රෝග පිළිස යගම අනුන්ගේ Taman ඇසුරු කරන සමාජයේට පිළිලයක් වෙලා ඒ සමාජයට කරදර කරන ව්‍යාබාධ කරන මානසිකත්වයක් ඇති ඉතින් මේ දෙකොල්ල එකුණාට පස්සේ ඇතුළත පිටත පවතින්නේ ව්‍යාපාදයක් තමයි. ඉතින් එතකොට ඒ හිත අනිවාර්යයෙන්ම චේතසිකං දුක්ඛං දෝමනස්සා. හිත නිතරම දුකේ දෝමනස්සේ යටපත් වෙලා තියෙනවා. ඉතින් මොන්න තරම් සැලසුම් කෙරුවත් මොන තරම් දියුණු කර කරන්න ගියත් හැම එන චිත්තක්ෂණයක්ම වසංගතයක්. හැම චිත්තක්ෂණයක්ම ලේඩක්. හැම චිත්තක්ෂණයක්ම උලක්. හැම චිත්තක්ෂණයක්ම කංකටොල්ලක්. පශ්චාත්තාපයක් මානසික අසහනයක් කායික මානසික දැඩි භාවයක් ඉතින් ඒක වෙනකොට හිතන්නේම අපේ අධ්‍යාපන ක්‍රමයේ අපේ ආගම පවා අපි වැඩි හිටිය බව අපිට හිතන්නේ ඒකට හේතුව අල්ලපගත වෙන මොනවාර කරලා තියෙනවා. එතන මේ ආණ්ඩුව හොඳ නැහැ. එතන මේ වැස්ස වෙලාව හොඳ නැහැ. එහෙම නැත්නම් මේ අරකෙමී කියලා කවුරු හරි ඒජන්ත කෙනෙක් හොයනවා. කවදාකවත් හිතන්නේ මේ ලෙඩ රෝග වීමට හේතුව මේ ව්‍යසන වලට හේතුව තමන්ගෙම द्वේෂය නැත්නම් තමන්ගෙම මෝහය කියලා හිතන එක බව නෝන්ජල්කමක් විදිහට අපේ සමාජයේ පිළිගන්නවා. තමන් කරා බැමිණෙන දුකට කරදරයට අපි රණ්ඩු කරන්න ඕනේ. අනුන්ට ඒක හේතු කරලා ඒ මනුස්සය නැති කරන්න ඕනේ. මේ බටේට වෛද්‍ය විද්‍යාව කියනලා තියෙන ආරෝපේ තමයි මේ විස බීජ නිසා වෙන්නේ සම විස බීජ නසන්න ඕනේ කියලා. දන්නේ විස බීජ නසනකොට තමනුත් නැසනවා කියන්නේ. හැම විස බීජ නාශයකම මනසට දුකක්. ඒ වෙනස තියෙන්නේ විස බීජේ බර අඩුයි මස්කාන අඩුවෙන් ජා පුංචි විසක් වෙච්ච ගමන් මැරෙනවා. නමුත් හැම විස බීජයක්ම ගන්න ශරීරයේ එක එකතු වෙලා ඒ විස ප්‍රමාණය අපේ බර ඉක්මවල ගිය දාසේ අපි ඉඳපු ගමන් මැරලා. එතකල් රෝග ලක්ෂණ පෙන්නන්නේ. ඒ නිසා විස බීජ මරණා කියන හැඟීමම ඇති තමන් මැරෙන්නේ. ඒ වනස් හිතවිල්ලම ඇති තමන් නාස්ති වෙන්නේ. ආයුර්වේදයේ විනෝඩ කියනවා විසි බීජ හැම වෙලාවෙම තියෙනවා තමන්ගේ ප්‍රතිශක්තිය නැති වෙච්ච වෙලාවේ පිළිඩ වෙනවා. ප්‍රතිශක්තිය ආවම සුව වෙනවා. මේ චක්කලයේ යුත්තේ මොකද්ද? ප්‍රතිශක්තිය වඩන්න. ප්‍රතිශක්තිය වඩන්න වෙඩ වෙල වෙන්නේ ඉතලා හේදකම තියෙන්න ඕනේ ආධ්‍යාත්මයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තවත් ඉස්සරහට කියලා කියනවා මේ සංසිද්ධිය පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. කවුරු හරි මිනිහෙක් අල්ලගෙන මට ලැබුණේ අරක නිසා මේක නිසා කියලා ඒ මිනිස්සුත් එක්ක හැප්පියෙන් පින්දානකට වෙන්නේ මොකද්ද? ද්වේෂය තව තවත් වැඩෙනවා. මොහේ තව තවත් වැඩෙනවා. එනිසා අපි මේ මොහේ තියෙන මොහ චිත්තක්ෂණ පාසා තමන්ට අහිණිය පිළිස අනුන්ට අහිණිය පිළිස දෙපැත්තට අහිණිය පිළිස තියෙන ගතිය දැනගෙන අඩු ගානේ අපකරා පැමිණෙන සෑම දුක්ඛ කටවලක්ම දුකක්ම වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මේ මෝහය නිසායි ඒක නිසායි සරුවචන වහන්සේ මේ පටිච්චසමුප්පාදේ මුලටම අවිජ්ජා පත්‍යා කියලා පටන් ගන්නවා. අවිද්‍යාව නිතයි මුළු සංසාරකම තියෙන අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන වශයෙන් අවිද්‍යාවමයි මූල හේතුව. වෙන සමංකාර දෙවි කෙනෙකුත් නැහැ. වෙන වින කරන භූතයෙකුත් නැහැ. මේ භූතය සේරම අවිද්‍යාවේ මැද තමයි ඉන්නේ. අවිද්‍යාව ඇතුලේ තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ අවිද්‍යාව මේ මෝහය දුරු කිරීමට ඉස්සලාම අවිද්‍යාව ප්‍රමාණ කරගන්න වෙනවා. අවිද්‍යාව කියන්නේ මේ වගේ බූවල්ලෙක්. අවිද්‍යාව කියන්නේ මේ තරම පැතිරිච්ච ඉතිරිච්ච දෙයක්. භවනා නොකරන හැම චිත්තක්ෂණයක මේක වැඩෙනවා. ඒකට පොහොර ලැබෙනවා. ඒ නිසා අපි අනුගාන මේ ගැඹීරත්වය අවිද්‍යාව කියන ගැඹීරත්වය හදාරන්න ඕනේ. ඒක එක කොනක් තමයි අවිද්‍යාවෙන් හැම චිත්තක්ෂණයකම තමන්ට අනුන්ට අහේනිය පිනිස වැඩ කරනවා අපි කොච්චර මේ හිතසුව පිස මානව දයාවෙන් අරසත්තාන හිතාන භාව ලක්ෂණ කියලා වැඩ කරත් යට මෝහේ තියෙන තාක්කල් ගලන වතුර ප්‍රවාහයකට පොල් දෙල් පාංකඩයක් දැම්මොත් පොල්පා පොල්තේ පාංගලේ වතුර තියෙනකන් ඒ වතුරත් එක්ක දිගටම තෙල් මායමක් යනවා. කොච්චර පිළිසුදුසුත් වුණා තෙල් මායමක් යනවා. අපි අවිද්‍යාව තියෙන තාක්කල් අපි තෑම විඥාන ස්රෝතයක්ම චිත්ත වීදියක්ම හිතක්ම ඉකලසිලා තියෙනවා. ඉතින් ඒක දැනගන්නවා නම් තමයි සතුටක් එයි. කරා පැමිණෙන සියලු දුක් තමාගේම අවිද්‍යාවෙන් තමයි. මොන්නම හේතුවක් නිසා ඕක කාටරි හේතු කරන්න යනවනේ ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඇත්තට. ඉතින් ඊට පස්සේ ආනන්ද ආනන්දෝ කියනවා මේ විදිහට අවිද්‍යාව දුරු කරන්න. මේක චිත්තක්ෂණයක. ඒ චිත්තක්ෂණයේ Tamanට දුක දෙන්නේ නෑ. අහිණියක් පිච්ච නෑ. ඒ චිත්තක්ෂණයේ අනුන්ට මෛත්‍රී ප්‍රාර්ථනා නොකරත් අනුන්ට කවදාකවත් අහිණියක් වෙන්නේ නෑ. ඒ නිසා මේ පුද්ගලයා අතුරුත පිටත දෙකම මේ එකිනෙකාට වෛර කරගන්නේ නැති එකිනෙකාට නියව ගන්න නැති විරිත්තන්නේ නැති උරුට්ටු වෙන්නේ නැති සමාජයක් ඇති කරගන්න. ඒක චිත්තක්ෂණය. එතකොට අර මයි ද්වේෂයේ මෝහය ඇති චිත්තක්ෂණයක වගේ හැම එනේන චිත්තක්ෂණයේ චෛතසික චිත්තචෛතසික දුක් වෙනවා වෙනුවට චිත්තචෛතසික දුක් වල දුරන් වීමක් ලාවට පේන්න පටන් ගන්නවා. ඒ කරන ප්‍රමාණය දවසකට චිත්තක්ෂණ මෙච්චර කියලා කෝටි ගණන් තියෙනවනම් එකෙන් කීයක් සතියට වැටෙනවද කීයක් අප්‍රමාදත්වයට වැටෙනවද කීයක් එළඹ සිටිනවද ඒ තා ප්‍රදේශ චිත්තක්ෂණ දුක්ඛ දෝමනස නැති පිණිස හිටිනවා යම් තා මෝහයෙන් ගත කරනවා නම් ප්‍රමාදයෙන් ගත කරනවා නම් අසතියෙන් ගත කරනවා ඒ සේරම චිත්තචෛසික දුක්ඛ දෝමනස අංකටල පිටේ ඒ වගේම ආනන්ද සාංශය සඳහන් කරනවා මෝහෙන් හිත මුලා වෙලා ගත කරන හැම චිත්තක්ෂණයකම වචනයක් කතා කරත් ක්‍රියාවක් කරත් හිතක් හිතුවත් ඒ ඔක්කොම කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත බාටපත් වෙනවා. මම කොච්චර ලස්සන සුදු ඇඳුම් අරගෙන බොහොමලෝක ඉඳගෙන ශාන්ත දාන්ත තීන්ත කුඩු වගේ හිටියට යට මේ මොහේ තීර තරකයි. කිසිම ක්‍රියාවක් පිරිසිදු වෙන්නේ නැහැ කිසිම වචනයක් පිරිසිදු වෙන්නේ නැහැ කිසිම චිත්තක්ෂණයක් පිරිසිදු වෙන්නේ නැහැ අර තෙල් මායම යනවා වගේ මේ හැම එකෙම මේ මෝහයේ ගන්ධත් ආවේ මේ මෝහයේ තියෙන අකුල ගතිය තියෙනවා ඉතින් ඒ නිසා අපි ලස්සනට කතා කරන්න ගන්න කෙනෙක් වෙන්න පුළුවන් ලස්සන වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලස්සන චින්තාමයක් මේ චින්තකයෝ වෙන්න පුළුවන් ඒ කිසිම දෙයක බුදු ඇහෙන් බලනකොට සතිය පැත්තෙන් බලනකොට සති චෛතසිකයෙන් සෝබන වෙලා නැත්තම් අසතින ප්‍රමාදන ඒ දේවල් ලෝකෙට ප්‍රකාශ තිබුණට ඇතුළත කායික වාචික මානසික දුස්චරිත පිළිහිදිනවා ඒ නිසා කායික වාචික දුස්චරිත පිළිබඳව කිසිම තැකීමක් නැති වුණත් සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම අප්‍රමාද වෙන හැම චිත්තක්ෂණයකම කායික ක්‍රියා ලස්සන වෙනවා වාචික ක්‍රියා ලස්සන වෙනවා මනස ලස්සන වෙනවා අර දුෂ්චරිත ප්‍රමාණය නැතිවීම නිසා ඉතින් එතකොට මේ මනුස්සයාට ඒ කායික දුෂ්චර්ත වචී දුෂ්චර්ත මනෝ දුෂ්චර්ත සිද්ධ කරනවා නම් ඒ මනුස්සයාට අනර්ථයමයි සිද්ධ වෙන්නේ කයෙන් හිතින් වචනේ යම් වෙලාවක සතිය පණරේ ලැබුවා නම් යම් වෙලාවක අප්‍රමාදී වුණා නම් යම් වෙලාවක වර්තමාන හිතේ ළඹ හිටියා නම් ඒ හිත අනිවාර්යයෙන්ම අත්තර අත්තේ පිණිස පරත්තේ පිණිස විහාර්තේ පිණිස උදව් වෙනවා. තමන්ගේ අර්ථ සිද්ධිය සතිමත් ඉන්න හැම චිත්තක්ෂණයකම කසකරෙනවා. තමන් සත්‍යමත් වෙන හැම චිත්තක්ෂණයකම තමන් ඇසුරු කරන්නන්ට අර්ථයේ පිණිස කටයුතු වෙනවා. අර්ථයෙන් ධර්මයෙන් කටයුතු සිද්ධ වෙනවා. දෙපැත්තට මේ මේ අතුරුත පිට වශයෙන් උභයත්ත වශයෙන් අර්ථ සිද්ධිය සිද්ධ වෙනවා. ඉතින් අන්නේ වගේ මේ දෝෂ චෛතසිකය ක්‍රියාත්මක වෙන මට්ටම් තුනක් තියෙනවා. ඒ නිසා අපට ඒ මෝහ චෛතසිකයේ මෝහ චෛතසිකේ නැතිකරන්න ක්‍රියාත්මක වෙන මට්ටම් තුන ලෙඩ තුනක් නම් ඒ ලෙඩ තුනට සාපේක්ෂ බෙහෙත් තුනක් තියෙනවා. බුදුජානක අනුකම්ප කිරියා අනුකම්ප සික්ඛා අනුකම්ප ප්‍රතිපදා වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ ඒ කායික වාචසික දුස්චරිත අපි දුස්සීල වශයෙන් සඳහන් ඒ දුස්සීල කියන රෝගයට බේත තමයි සීලයේ දුස්සීලේ ඇති කරන්නේ වීතිකම කෙලෙස් මාර්ගයෙන් වීතිකම කෙලෙස් නැති කරන්න තියෙන බේත තමයි සීල ශික්ෂාව සීලාංග සීල සාසනයි. විශේෂ අපි ඊට යටින් කියන මෝහය දැක ගන්න ඕනේ නම් ඉස්සල්ලාම වග වෙන්න වෙනවා සදාචාරාත්මක වගවීමක් වෙන්න වෙනවා බයලජ්‍ය සහිත පුද්ගලෙක් වඩපත් වෙනවා කාය දුස්ත්‍යත් වචී දුස්ත්‍යත් කියන ගොරෝසු මට්ටම නැත්නම් සංසිද්ධව ගන්න. කීකර කර ගන්න. ආණ්ඩු වණ්ඩු කර ගන්න. මේචල් කර ගන්න. හික්මව ගන්න. එහෙම කෙරුවට පස්සේ මනුෂයා සදාචාර සම්පන්න මිනිසෙක් වෙනවා. සભ્યත්වගත මිනිසෙක් වෙනවා. ඒ සමාජයේ පවතින චාරිත්‍ර වාරිත්‍ර දාන කෙනෙක් වඩපත් වෙනවා මේ මනුෂයා ඒක ඉස්සෙන. ආර්ය භාවයටපත් වෙනවා උසස්පත්ත්වයටපත් වෙනවා. ඇත්තටම කියනවා නම් මානවයාගේ සදාචාරය මානවයාගේ මනුෂකම මානවයාගේ මහත්ම ගතිය මනින්න තියෙන හොඳම විනුන් දන්න තමයි හික්මන ගතිය. ශීලාචාර ගතිය. සීතල ගතිය. ඒ හික්මීමේ ශීලාචාරකමේ සීතල ගතියෙන් තොරව අපි කොච්චර සල්ලි හම්බුණත් කොච්චර උසස් අධ්‍යාපනයකට ගියත් කොච්චර බද්දරය වුණ වයසේ හිටියත් කොච්චර අපි ජනප්‍රිය වුණත් මොන જાති කෙරුවක්වත් ඒ මිනිස්යාගේ ඒ මිනිස්යාට නම් සීවයක් වෙන්නේ නැහැ. ලෝකයට නම් ටික කාලයක් රවට්ටගෙන ඉන්න පුළුවන් වෙයි. නමුත් සීලේ නැතිකම නිසා මේ මිනිස්යා අන්ධකාරයට බය කෙනෙක් වෙයි. ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයට බය කෙනෙක් වෙයි. අනුන්ගේ බැනුම් අහන්නෙක් වාටපත් වෙයි. කොයි වෙලාවෙ හිරේ වැටෙයි දන කොයි වෙලාවෙ නීතියට යටත් වෙන්න වෙයි දන දඟේ ලාංශ වෙන්න දෙයක් නැහැ කියලා බයෙන් ගත කරයි. මරණින් මත්තේ අපාගත වෙයි කියලා බය හිටියේ. අත්‍ය වශයෙන්ම බය හතර තමයි අසහනි කියලා තනි වචනෙන් හඳුල්ලා තියෙන්නේ. ඒ නිසා අපි දන්න කෙනෙක් අපේ අසල්වැසියෙක් අපේ බන්ධුත්‍රවරයෙක් සහලේ නැයක ඉන්නවනම් යතන තියෙනවනම් යම් ආකාරයක ඒ වගේ බිහිතිකා භ්‍රාන්ති බය යතන කරන්න තියෙන දාන සීල දෙක තමයි. සීලේදී පුළුවන් තරම් වග බලා ගන්න ඕනේ. තමන්ගේ කායික වාචික ක්‍රියාවලදී ඒ රාග ద్వේෂ මෝහ විශ්ේ නැති විදියට කිසි කෙනෙකුට මීට පස්සේ මම බයක් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට මම චකිතයක් ඇති කරන්නේ නැහැ, ත්‍රාසයක් ඇති කරන්නේ නැහැ. මම ඒක වුණා නම් මම සමාව ගන්නවයි කියලා ඒ සීලය ආරක්ෂා කරනකොටම ඉන්නේ ඉන්නේ ඉන්නේ යට ඒ ගැම්මේ ඉන්න පටන් ගන්නවා තිබුණු බය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඉතින් ආපු පිරිසක් එක්ක අපි මේ කතා කරන නිසා මම ඒක ගැන එච්චර දුරට කියන්නේ නැහැ. නොකිය බෑ මේ ටික කී වෙන්න ඕන නිසා මම මතක් කරේ. ඒකේ ඉඳලා ඊට යටින් තියෙන පරිඋත්ථාන කෙලෙස් මට්ටමේ ද්වේෂය, මෝහය අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නීවරණ වල තියෙන මේ තීන මිද්ද කියන වචන දෙක. අපි කියන්නේ නිදිමත කියලා. භවනා කරනකොට නිින්ද යන ගතිය මේ තමයි මොහේ මොහේ මෝරපුවාම තියෙන ලක්ෂණ. මුලාවටපත් වෙනවා. භවනා කරන අපි ඉන්න ඕනේ ආනාපාන. එහෙම නැත්නම් බිම්බීම හැකිලිම. එහෙම නැත්නම් සක්මනේදී වම දකුණම හිත පිට ගිහිලා අන්තිමට පරියන්කේදී නිදා වැටෙන මට්ටමට යනවා. නිදාගෙන මට්ටමට ගියාට පස්සේ හිතේ විමසුන් නුවණක් හෝ අවශ්‍ය අරමුණට හිත නැංවීමක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සීලයෙන් මේ වැඩේ කවදාකවත් වෙන්නේ නැහැ. සීල කියන රෝගය වීතික්කම කියන මේ කෙලෙෂ නිසා හටගන්නේ සීලෙන් නැත කරන්න පුළුවන් වීතික්කම කෙලෙස් පමණයි. සීල ශික්ෂාවෙන් කවදාකවත් පරිඋත්තරණ කෙලෙස් වලට උත්තරයක් නැහැ. ඒක සඳහා වෙනම බෙහෙත් පන්තියක් තියෙනවා. ඒකට කියන්නේ සමාධි භාවනා, සමාධි ශික්ෂා, සමාධි ශාසනය කියලා. සමාධි ශාසනය කරන්නේ අර වීතික්‍රම කෙලෙස් වලින් අයින් කරුවට පස්සේ ඉතුරු වෙන කෙලස් ටික මධ්‍යම පණ්ඩමේ කෙලස් ටික අදාළ භාවනා ක්‍රමයකින් අයින් කරන එක. බින්නගම හැවට පස්සේ දෙහි අහනවා වගේ. කුබ්‍රේ ඉස්ලාම පුටන යට කරගෙන දෙහි බින්නගම අහලා මඩ නීරේ මඩ තියාගෙන මනන්ත සූත්‍ර කරගත්තට පස්සේ දෙය අහන්න ඕනේ හැවෙ නැත්නම් කුඹුර කලල් කරන්න බෑ. ඒ වගේ තමයි සීලිය නැත කරගත්ත පස්සේ කෙලස් ප්‍රමාණය සීලිය මාර්ගය අපි භාවනා කරන්න වෙනවා මේ හිතේ තියෙන මේ ලිහිස් ලිසලා යන ගතිය, නිදිමත ගතිය, පිට යන ගතිය, හිත දවල් හින දකින්න ගතිය, අඩනින්ද ගත කරන ගතිය ආන්න ඒක පිළිබඳව අවදි වෙන්න. ඉතින් ඒ සමාධි භාවනාවේදී ඒ තීන මිද්දේ කියන තුන්වෙනි අකුසලය තුන්වෙනි කෙලෙසේ කියලා කියන්නේ අකුසලයක් නෙවෙයි හිතාගන්න එක අකුසලයක් නෙවෙයි කෙලස් මූලයක් විශේෂයෙන්ම අවදීන් ගත කළ යුතු වෙලාවක නැගිටලා හිටියේ ඉන බැරිකම අන්තිමට කෙලෙසක් වෙන්නේ ඉති කියනවා නමුත් ඒක අකුසල මූලයක් අන්නේ අකුසල මූලේ නැති කිරීම සඳහා අපි භාවනාවේදී මෙනෙහි කිරීම සක්මන් භාවනා කිරීම ඒ වගේම අදිමොක්ඛේ කියන පෙරදැක්ම යෝගිම නිදිමත එන්න පුළුවන් කියලා ඒකට ලෑස්තිලා යන ගත කියන මේ වගේ උපක්‍රම කීපයකින් තමයි අපි නතර කරන්නේ. තමන් රාජකාරියක් කරන්න ගියාට පස්සේ රාජකාරි පැයකට ඇතුළත බුදිනවනම් ඒක අපරාධයක්. මගේ යාළුවෝ දෙතුන් දෙනෙක්ම අපි ඉස්කෝලේ ඉන්න කාලේ මේ රස්සාවල් වලට ගියා. ඒගොල්ල කිව්වා අපි ඇඩපොලේ ඕවර් ටයිම් කරලා සල්ලි හම්බ කරනවා කියලා. ඒව ඇත්තේ තේරෙන්නේ නැහැ අපිට රසායන කාර්යය. මම මොකද්ද කියලා ඕවර් ටයිම් කරනවා. පොළොන්නරුවේ වැඩ කරන්නේ ඔෆිස් එකේ යා කන්ඩිෂන් කරලා තියෙන ඒ නිසා පැය 4න් පස්සේ පැය 4ක් ඔෆිස් එකට බුදිය ගන්නවා කියලා ඕවර් ටයිම් පැය 4ක් හම්බුනවා කිව්වා. ගෙදර ගියාම තු යා කන්ඩිෂන් කරලා තියෙන නිසා දෙකම හම්බ වෙනවා කිව්වා. පැය 4 උදේකට ඉන්නවට ගෙවනවා දවසේ පැය 4 හතක් වැඩ කරනවා වගේ ගාණක් හම්බ වෙන පැය හතරක් ඕටයිම් කරනවා. මොකද පැයට දෙගුණයක් ගෙවෙනවා. ඒකේ කරන්නේ බුදියේ. ඒ වගේ තමයි මම දැකලා නැහැ බුදියේ. දැන් භාවනා මධ්‍යස්ථාන තරම් දක්ෂයි. ඕනෙම භාවනා මධ්‍යස්ථානට යන්න ඕනෙම නිින්ද යන රෝග නැති රෝගයක් තියෙන කෙනෙකුට ඒක තනිප වෙනවා. ඒ මොකද එතන ගිහිල්ලා අයිතිවාසිකම් වශයෙන් ඉන්න කවුරුත් කහින්න බෑ. ශබ්ද කරන්න බෑ. ඔක්කොම හරියට පෙළට තියෙනවා. තියාගත්ත පස්සේ බබා දොයි. ටික වේලාවක් යනකොට දොයි. ඉතින් ඊට පස්සේ කියනවා මේ යම් වෙලාවකට භාවනා බුදියාගෙන ඉන්න වෙලාවේ දෝං කරගත්තක් අයිචාම ගොඩ આવොත් එimhe කියනවා අපෝ මෙතන භාවනා කරන්න බෑ. මේ ශබ්ද කරනවා. ඔය නිල්ලම් භාවනා මැදත්තන ආදරකොට භාවනා මැදත්තනෙන් පඩි තුනක් පල්ලෙහාට බහින තුන අඩි තුනක් පල්ලෙහා පය තුනක් මෙහි තියෙන කුස්සිය. ඉතින් මේ භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ සමාධිය කියන කිච්ච ප්‍රශ්නයක් නෑ ගිය ගමම ඕනම කෙනෙකුට හරි පුදුම විදියට හිත නිවෙනවා. ඉතින් ඔක්කොමලා චෝදනා කරා මෙච්චර ලස්සන භාවනා මධ්‍යස්ථානේ ගාව කුස්සියක් හදලා අර ගන්න සමාධිය නැති කරනවා කියන. ඉතින් කරන්නේ නෑ සල්ලි තිබුණේ ඉච්චරයි ඒ වෙලාවේ ළඟ තියෙන ගල් එකතු කරලා ගල් පල්ලි හදනවා වගේ භාවනා මධ්‍යස්ථානවල ඒ පල්ලයක් කුස්සිය හැදුවා. නමුත් ටික දවසක් ගියාට පස්සේ කොඩ්ඩින් මහත්තයා යනකොට යනකොට ගෝ අනේ ලොකුම ලොකු වාසියක් තමයි කිව්වා මේ කුස්සිය හදාගත්තේ. ඒ මොකද නිදාගෙන ඉන්න කට්ටියට දර බලනකොට ඩෝංගල හැරෙනවා. පොල් පිටිනකොට ඩෝංගල හැරෙනවා. හැරපු ගමන් ලීලසෙන්න බයිනවා. බැන්නට වැඩක් නැහැ. Tamanට තේරෙනවා තමයි මෙතෙක් කියලා බුදු වෙන්නේ කනාවට බුදියාගෙනයි තියෙන්නේ. ඒ නිසා සබ්බපාසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න භවනා මධ්‍යස්ථානවල හැම කෙනාම හරියට එළවනවා ඒකට. මේ ශබ්ද නැති වෙන්න ඕනේ එහෙම නැත්නම් මේ වේදනා කයි නැති වෙන්න ඕනේ ඔක්කොම පහසුකම් ටික ඉල්ලනවා ඊළඟට පස්සේ නින්දට කියන්නේ රැස් කරගත්ත ගේ හොරු බින්දගෙන යනවා වගේ කියයි. ඊතර ඔක්කොම වස්තු රැස් කරගෙන ගියතොට වෙලා ඉන්න වෙලාවේදී ගෙදරදී පොඩ්ඩක් කීලෙට ගිය ගමන් ඊතර එනකොට ගෙදර බින්දන පරිවර්තන කරගෙන ගියා නම් වැඩියෙන් රැස් කරපු එකාට වැඩියෙන් කනගාටු වෙනවා. ඔබ පැලක් නම් ගෙනියන දෙයක් නැත්නම් කනගාටු වෙන දෙයක් නැහැ. ඒ වගේ තමයි නිින්ද තමයි මෝහය රජ කරන වෙලාව ඇත්තටම ගේ ඇතුළේ ඉන ප්‍රධානම හොරා. ඒ මොකද නිින්ද යන්නේ කිසිම දතයක්වත් නැති වෙලා. කිසිම නියපොත්තක් රිදෙන්නේ නැති වෙලා. කිසිම සද්දයක්වත් නැති වෙලා සියලු කාරණා සම්පූර්ණ වෙනකොට මෙයාගෙට එනවා. ඊටල සේරම හොරකම් කරනවා. ඒක නිසා ඒක පිළිබඳ අවදියෙන් ගත කරන්න ඕනේ. භාවනා කරන්න ගියත් සීලයක් තිබුණා සමාධි භාවනා කරලා මේ තීන මිද්‍යත් එක්ක රණ්ඩු කරන්න කියලා කිව්වත් ඒ වෙලාව සම්පූර්ණයෙන්ම කමකද මේ ශක්තියක් තියෙනවා මේ තීන මිද්දේට ඒක නිසා ඔය ටයිටැනික් කියන එක විශාල ලෝකයක පළවෙනිම සුඛෝපභෝගී නැවේ ඒක ගිලෙනවා කියලා. නැව ගිලීගෙන යන වෙලාවේදී සෑහෙන අනතුරු සංඥා කරලා තියෙනවා. ළඟම නැවතිවිලා තියෙනවා. ඒ නැවවල ඔපරේටර්ස්ට නිින්ද ගිහලා තියෙනවා. තාකිසි කෙනෙක් දැක්කේ නෑ ටයිටැනික් නව යට යනවා කියලා. ඊට පස්සේ ටයිටැනික් යට ගියාට පස්සේ තීන්දුවක් ගත්ත හැම මැෂින් හැම නැවකම ඒ සංනිවේදන මාධ්‍යයට ඔපරේටර්ස්ලා දෙන්නේ නැහැ. කෝච්චි එකත් එන්ජින් ඩ්‍රයිවර්ල තනියකන දාන්නේ. පයිලට්ස්ත් හැම වෙලාවෙම කෝ පයිලට් කෙනෙක් දානවා. ඒ මොකද ඒ ඒයක් ගන්න ඒ එන්ජින් එකේ එන්ජින් ඩ්‍රයිවර්ට කොක්පිට් එකේ පයිලට්ට ඔක්කොම පහසුකම් දෙනවා. දුන්නට පස්සේ අර අනතුරුදායක තත්ත්වයේ ගිය ගමන් අනන්තවත් අවස්ථාවල් තියෙනවා නින්දට වැටෙන්න. ඒක නිසා ළඟ ඉන්න එක නයින් ඕනේ අඩු ගානේ මතක් කරලා දෙන්න. කොපයිලට් කරන්නේ ප්ලේන් එකේ ලවන එක නෙවෙයි ඒ ෂර් නැගිටලා තියන්නේ. හැම වෙලාවෙම මේ මනුස්සයා ඉන්නවා. මේ තරමටම මේ දෙකේ පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න මේ මෝහේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අද කාලේ දෙමාපියෝ මේ දරුවන්ට සැප දෙනවයි කියලා මා විශාල කරදරයක් කරනවා. කිසිම දරුවෙකුට Tamanට අවශ්‍ය කරන ඒ අපහසුතාව ටික හරහා යන්න දෙන්නේ නැහැ. Tamanටත් කරගන්න බැරි වෙන විදිහට දරුවන්ට සැප දුන්නාට පස්සේ ඒ දරුවන්ගේ වටිනාම පුහුණුව ඒ දරුවන්ගේ හොරකම් කරනවා. ඒක ස්වභාවයෙන් ලැබෙන්නේ. ඒ නිසා අපේ පැත්තේ කතාවක් තියෙනවා ඕනම වලව්වක් પરම්පරා හතයි. මොකද වලව්ව හැදෙන කාලේ પરම්පරා තුනක් හරියට මහන්සිල වැඩ කරනවා. වැඩ කරලා වැඩ කරලා හම්බ කරලා පස්සේ හතරේ પરම්පරාවේ වලව්ව හම්බ වෙච්ච දේෙන් කාලා ජීවත් වෙන්න පටන් ගත්තා පස්සේ ඊටු પરම්පරා තුන මැරිලා යනවා මේ. අභාවයට යනවා ඊට පස්සේ වලව්ව මකුළු දැල් වලව්ව බවට පත් වෙනවා. එනිසා අද අද වර්තමානයේ ඉන්න දෙමාපියෝ සෑහෙන්න වග වෙන්න ඕනේ. මේ දරුවන් අවශ්‍ය කරන මූලික ස්වභාව ධර්මات එක්ක ජීවත් වෙන තියෙන අවස්ථාව නැති කරා. මන්ද මගේ ජීවිතේ මම ඉතාමත්ම දක්ෂව මම දකිනවා. හැම කෙනෙක්ම හිතනවා මේ දරුවන්ට හුස්ම ගුලන් වදින්න නැති වෙන්න පින්න පොල් ගෙඩි වගේ ගේ ඇතුලේ තියලා හදනවා. කෙල්ලෝ නම් එහෙම හැදුවත් කමක් නැහැ මම කියනවා. මේ කොල්ලන්ට දෙන්න එපාය. කොල්ලන්ට අවශ්‍ය කරන්නේ බාලදක්ෂ දැනුමනේ. ඉන්න කවුවම් මොකද කරන්නේ? වතුර වැටිච්චා මොකද කරන්නේ? පොල් ගහගෙන ඉන්නේ කොහොමද? මොකක්ද දෙන්නේ? ඒ නිසා මෝහයම තමයි වෙන්නේ. ඒ කම්පියුටර් ගාව ඉඳලානේ. එහෙම නැත්නම් ටෙලිවිෂන් එක බලන්නේදී. එහෙම නැත්නම් රේඩියෝ එක හසාවි. අඳුර මුලේ කුරුවල් වෙනවා. ඒක ගණ්ඩ දෙයක් නෑ ලොඳ. කිසි දෙයක් හදිසියක් වෙච්චම වැඩ කරගන්න දන්නේ. ඒ නිසා යෝග ජීවිතයේදී ඒවා යෝගාවචර දැනගන්න ඕනේ. මේ සංසාරේ තියෙන දුක් කරදරවලට මුහුණ දීගෙන මේ භාවනාව යන්න ඕනේ. මේ සියලු සම්පතම්පත් කරදර අයින් කරනවා නම් මොකටද නිවන? නිවන අවශ්‍ය කරන්නේ දුකේ තියෙන මේ දුක් කරදර නිසා තමයි. අනේ දුක් කරදර ඒ සම්භාෂකම් දීමේ හරියන්නේ හිතේ තියෙන මෝහය අයින් කරන්නේ. හිතේ තියෙන මෝහය අයින් කිරීම සඳහා සර්වඥාන්සේ දක්වලා තියෙනවා පටිපක්ඛේන ප්‍රතිපක්ක විගමනයේන ගම්බීරෝපි ධම්මෝ සෝපාකටව අපේ කියලා වාක්‍යයක් කියලා කියනවා ප්‍රතිපක්ෂ ධර්ම අයින් කරපු ගමන් ධර්මයේ තියෙන ගැඹුර ඉතාමත් ප්‍රකටව පිරිසුදු වතරවලක අඩිය පේනා වගේ පේනවා. වතරක අඩිය නොපෙනීමේ කරුණු පහක් ਸਰවචනාචි පෙන්නනවා. එකක් තමයි වතුර වර්ණ මිශ්‍රිත වුණොත්, මඩ මිශ්‍රිත වුණොත් වතුරේ අඩිය පේන්නේ කාමච්ඡන්දේ පෙන්නලා කියලා තියෙන්නේ වතුරක් මඩ මිශ්‍රිත වුණා වගේ තමයි කාමච්ඡන්දේ. අඩිය පේන්නේ. ඒ වතුර පැහැලා ගොජ දානවා නම් අඩිය පේන්නේ. මූණට බලපුවාම මූණේ ඡායාව පෙන්වන්නේ. ද්වේෂය පෙන්ලා දීලා තියෙන පැහැෙන වතුරක් වගේ. පැහැෙන වතුරක මතු පිට ඡායාව පෙන්වන්නත් නැහැ, රිගේ පෙන්වන්නත් නැහැ. මෝහය එහෙම නැත්නම් චීන මිත්‍යේ පෙන්ලා තියෙන වතුරේ පාෂ බැඳිලා. ඒ මානසිකත්වය බැඳුනට පස්සේ වතුර පේන්නේ තන නිලක් යම් වෙලාවකට කාලයක් ගිහිල්ලා කවුරු හරි වතුර ගන්න ඕන නම් ඒ කලින් එහාට පැනට කියලා වතුර ගන්න අරගෙන ගිහිල්ලා විනාඩි යනකොට ආයතර පාෂේවිල ලස්සනට ඒක බැඳලා දානවා. ඒක එතකොට අඩිය පේන්නේ නැහැ. මූණ පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච බෙන්ලා දෙලා තියෙන්නේ වතුරට රැලි ගහලා වතුර මේ මුණත කැඩිලා පුංචි පුංචි රැලි ගහලා මේ සියුම් රැලි නිසා හුලඟෙන් කැඩිලා ගියොත් අඩිය පෙන්වන්නත් බෑ වතුරේ මුණත පෙන්වන්නෙත් නෑ. ඊට පස්සේ සැකය මඩ වතුරෙත් මඩ කලවම් වුණාට පස්සේ එහෙම නැත්නම් වතුරෙන් කලල් වුණාට පස්සේ ඒකෙත් ඒ අඩිය පෙන්වන ගතිය සහ මුණත ඡායාව පෙන්වන ගතිය නැති වෙනවා. ඒක සැකේ වගේ පෙන්වනවා. ඒ නිසා මේ වතුරකඩ මේ ප්‍රතිපක්ෂ ධර්ම අයින් වුණා නම් වතුර කඩේ ඇතුළේ පේනවා. වගේ මේ නීවර ධර්ම ටික අයින් වුණා නම් මේ ලෝකේ කියන්නේ මොකක්ද? මම කියන්නේ කවුද? ඇයි මේ මම දැනගත්තත් නොදැනගත්තත් මේ රාග ద్వේෂ මොහොදී ඇදෙන්නේ? මේක ආත්මවාදී ධර්මයක්ද? මේක හේතුඵල ධර්මයක්ද? කියන එක හොඳට බුදුන් දැක්කා වගේම බුදු වෙන ඉස්සර දවසේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ ඕනම කෙනෙකුට දැක ගන්න පුළුවන්. මොකද ධර්මයේ නෑ මේ සිංහලයේ මේ බෞද්ධයේ මේ ගෑණියෙක් මේ පිරිමියෙක් මේ පැවිද්දෙක් මේ ගිහියෙක් මේ අරණ්‍ය වාසී ආමෘගුනේ මේ ග්‍රාම වාසී ආමෘගුනේ ධර්මයේ හිම පංගු peerුවක් නෑ එකම පංගු peerුවයි තියෙන්නේ ඒක දැක ගන්න බැරි මේ නිවරණ මොහේ ගැන කියනවා තියෙන්නේ නිදිමත ගතිය ඉතින් අපට සිද්ධ වෙනවා මේ ගැඹුර දැක ගන්න නම් මේ නිදිමත ගතිය අයින් කළ යුතුයි හැබැයි මේ අයින් කරන්නේ මොහේ මැද මට්ටම මොහේ තියෙන මධ්‍යස්ත මට්ටම පරිඋත්ථාන මට්ටම. ඒ නිසා භාවනා කරන යෝගාවචරයට සමාධියක් අවදිගතියක් නීවරණ ධර්මයන්ගේ විශේෂයෙන්ම චීන මිදී නැති ගතියක් අවශ්‍ය නම් අර මම අර කියාපු කර්ම හතර අවශ්‍ය වෙනවා. එකක් තමයි ඒ තමන් මෙනෙහි කරන තමන් භාවනා කරන තමන් ගත්ත මූල කර්මස්ථානේ නැවත නැවතත් මෙනෙහි කරන Taman තීරෙනවා නම් Taman නිදිමත ගතියට වැටෙනවා. එහෙම නැත්නම් Taman ළඟ මෝහයක් තියෙනවා. එහෙම නැත්නම් අරමුණට මුණ දාගෙන යන්න බෑයි කියලා මේ සඳහා මේ සලලක්ෂණය කියන එක මානසිකාරය කියන එක ප්‍රතිවික්ෂා කිරීම තියෙන සමානලන පාවිච්චි කරලා තියෙන සර්වඥාන් වහන්සේ මේක තමයි අපිට තියෙන උපකාරය. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට හොඳට අරමුණ කීකරු වෙලා ආශ්වාසය ආශ්වාසයේ වශයෙන් ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ වශයෙන් පිම්බීම පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් වම තිනුවට වම දකුණ තිනුවට දකුණ හොඳ නිවැරදි පිසුදුකමක් තියෙනවනම් නිදිමත නැහැ. එවනම් මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. නමුත් තමයි තේරෙනව නම් වම තිනුවට දකුණ කියලා හිත යන්නේ දකුණ කියලා බලනකොට වම යන්නේ මෙන්න මේ විදිහට මේ ඔළුව නිකන් කුරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට ගැතිය තේරෙනවා නම් අර කරන්න තියෙන එකම දේ තමයි කරන අරමුණ මෙනෙහි කරන එක. පරියන්කේදී නම් ආස්වාද ප්‍රසවාසන භාවනා කරන්නේ ඇතුල් දිනුවට ඇතුල් දිනවා කියලා ආස්වාද කියලා නැත්නම් ගන්නවා කියලා ප්‍රසවාසයේදී හෙලනවා කියලා ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන මෙනෙහි කරන්න යනකොට ආස්වාස වෙන වෙලාවෙදී භාවනා මනස ආස්වාසිත විදීමක් මෙහෙවීමක් එල්ලවීමක් සිද්ධ වෙනවා. ප්‍රසවාසය කියලා මෙනෙහි කරනකොට ප්‍රසවාසයට මෙනෙහි කිරීමක් වෙනවා. එල්ලවීමක් වෙනවා. ඒක හරියට පන්ති පටන් ඉස්කෝලේ ගිහිල්ලා දෙවෙනි පීරියඩ් එකේ පළවෙනි එම්ම කරන්නේ පන්තියේ නංගන ගන්න. පන්තියේ බාර ගුරුවරයා පන්තියට ඇවිල්ලා නන්ලයි ස්තුතියන් නම කතා කරනවා. නම කතා කරනකොට මේ නම කියපේකන අත උස්සනවා. ටීචර් දන්නවා යා වෙනුවට වෙන කෙනෙක් අත ඉස්සුවාන ටීචර්ත් එක්ක කරන පන්ති බාර ගුරුවරයා දන්නවා. ඒ වගේ මේ මනස ඇවිල්ලා නැත්තම් අත උස්සන්නේ නැතිකම ඉඳනවා එයා ඒකට ලකුණ දාගන්නවා. යෝගේ හරියට අරමුණේ නම කියලා කතා කරනකොට ඒ දක්වන ප්‍රතිචාරය ඉතාමත්ම කලාත්මකින් තමයි හස්බන්ඩ්මක් පාඩපත් වෙන හොඳට ප්‍රසිද්ධයි. ඒ පාර්ලිමේන්තුවේ ඕනම වැදගත්. ඒකෙදී අතෝසව ඡන්දිත බීම තමයි ඒ කතානායක බලලා තමයි තීන්දුව කරන්න කී දෙනෙක් පක්ෂද කී දෙනෙක් විපක්ෂද. අපිට අත් දෙකක් තියෙනවා. ඡන්දෙට අත් දෙකම උස්සන්න පුළුවන් නමුත් බෑ. වම් අත උස්සන්නේ කියලා කියන්නේ. ඒ හරියටම එතකොට ඒ අහවල ඡන්දෙ දුන්න අහවල නැහැ කියලා තේමේ වගේ තමයි අරමුණේ අන්තබන්ද ගතියක් වියවුල් ගතියක් චකිත ගතියක් තියෙනවනම් අරමුණ මෙනෙහි කිරීමේ මේකට අපි කියන්නේ විතක්කය කියලායි මේකට භාවනාදී සඳහන් කරන්නේ විතක්කයේ මෙහෙවීම තමයි මානසිකාරයේ යොදවන්නේ අතුල් වෙනවා අතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා නැත්නම් පිම්බෙනවා පිම්බෙනවා හැකින්නවා හැකිනවා කියලා මෙනෙහි කරනවා එහෙම නැත්නම් වම වමයි දකුණු දකුණු කියලා සක්මනට මෙනෙහි කරනවා. ඉතින් මේ වැඩේ තමයි ඔය ගල් කවියා, ගල් කවියා, මේ ගල් කාර්යයා, ගල් කරත් යනකොට ගල් කවි කියන්නේ. නැත්තම් ඉන්දියාව. ගල් රකින්න මිනිහක් ගල් කවිය කියනවා. ගොයන් නෙලන එක්කන ගොයන් කවිය කියනවා. කියනකොට ඔක්කොමලා ඒකට අත්කල් දුන්නට පස්සේ ඒ වැඩේ යනවා. අන්න වගේ මධ්‍යම ප්‍රමාණයේ තීන මිද්දය නැත්නම් මේ මෝහේ නැති කිරීම සඳහා පාවිච්චි කරන උපකරණ ටික කියන්නේ මානසිකාරය කියලා. මේ මානසිකාරය පාවිච්චි කරන්න සෑහෙන ශක්තියක් අවශ්‍යයි. ඒ නිසා මානසිකාරයට ආසන්න කාරණා වෙන්නේ චිත්ත ශක්තිය. චිත්ත ශක්තියට ආසන්න කාරණා වෙන්නේ කායික ශක්තිය. සමුදේවර ප්‍රසන්න හැඟීමකින් භාවනාවට ගිහිල්ලා ඇති වෙන්න හිතේ කායික ශක්තිය තියෙනවනම් එයා සමාන චිත්ත ශක්තියක් තියෙනවා. ඒ චිත්ත ශක්තිය ටික ටික මුදා හැරීමක් තමයි මෙනෙහි කරන වාරයක් පාස සිද්ධ වෙන්නේ. මෙන්න මේ කායික ශක්තිය සහ චිත්ත ශක්තිය හිතට වර්ධ ගැනීම තමයි සක්මනේ කරන්නේ. සක්මන් කරනකොට හොඳට කය කර්මණීය කරලා හිත වැඩේට යෝග්‍ය කරනවා. කර්මණීය කරනවා. ඊළඟට නිින්ද බඳ එන්නේත් නැහැ. ආවොත් අරමුණු මෙනෙහි කිරීම මාර්ගයේ අපිට පුළුවන් අරමුණ හිත එල්ල කරන්න. ඉතින් මේකෙදී මෙන්න මේ ලස්සන නමතයික වාක්‍යයක් කියලා නිදර්ශන කියන අරමුණ මෙනෙහි කරනවා කියන්නේ අරමුණට මුහුණට මුහුණ දානවා කියන එක. මුහුණට මුහුණ දැම්මොත් නිතිමතර ඇවිල්ලා අපිට අංජ බදල් කරන්න බෑ. අවුල් කරන්න බෑ. ඒ නිසා අපි අරමුණට මුහුණ දාලා නැත්තම් නිතිමතර ඇවිල්ලා රිංගනවා. මේ නිසා අපි නිතරම අරමුණ මුණ දැමීම තමයි ඔය මිනී කිරීමෙන් කරන්නේ. ඉතින් ඕක පිළිබඳව ඔය කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ දුන්න ලස්සන නිදර්ශනයක්. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා 1940 ගණන් වගේ ඒ බටහිරින් ආපු සුද්දෙක් ඉන්දියාවේ කැලේ ඇවිදිනකොට එයා දැක්කයි කියලා සිංහෙක් සාලියෙක් දෙන්න රණ්ඩු කරනවා. ඉතින් ආ හිතාගෙන හිටවල ළම කතාවල තියෙන විදිහට අයියා කැලේ සියාජයි කියලා කියනවා. සිංහා කැලේ රජයි කියලා කියනවා. කොයි එකාද රජා කියලා බලා ගන්න හොඳ වෙලාවක් කියලා අට්ටාලය පුටු නැගෙන හොඳට බලන්න හිටියලු මේ දෙන්නගේ අරණ්ඩුව දිහා. බලනකොට එයා දැක්කලු අලියට වැඩිය දඟලන්න බෑ. මට පිට බලන්නත් බෑ. එයා කඳ යම් දිහාටද ඔළුව ඒ දිහාට ඉන්න සතෙක් තමයි අලිය කියන්නේ. ඇත්ගල කියලා කියන්නේ ඇත්ගල ඇලයින්මන්ට් කරන්න බැරි එක. ඌරගේ ගලයි ඇත්ගලයි හරවන්න බෑ. ඉතින් ඇතාට හැරෙන මුළු ඇඟම දාලා හරවන්න. සිංහා කියලා කියන්නේ ඉතාමත් යොසුළු සතෙක්. එයාට පනින්න පුළුවන් දඟලන්න. අතාර තියෙන වාසිය තමයි හොඬේ බොහොම ඉක්මනට යොසුළු හසුරවන්න. හැබැයි හසුරවන්න නම් කෙලින්ම හතරට මුණ දානවා. නිසා සිංහයා යහට පනිනකොට මෙහාට පනිනකොට අතා කරන්නේ කෙලින්ම මුණට මුණ දාලා ඉන්න එකයි. සිංහයා බලන්නේම අතාර පිටිපසට පනින්න. පිටිපසට බැන්නොත් උකුම්බත්තරේ ගිහින් උකුම්බස්සලේ පනින. අතා දන්නවා ඉස්සරහින් නම් පනින්නේ. ඒ නිසා යා කරන්නේ පණින පණින පැත්තට ඇතා සිංහයා පණින පැන පැත්තට මූණ දාගෙන මූණ දාගෙන ඉන්නා තාක්කල් අලියා තමයි කැලේ රජා. යම් වෙලාවක සිංහයා පිටිපස්සට ගියොත් ඊට පස්සේ සිංහයා තමයි කැලේ රජා. ඉතියා කියලා තිබුණා යම් තාක් සිංහයාට මූණ දාගෙන ඉන්න තාක්කල් අලියට අරසාවක් තියෙනවා, රජකමක් තියෙනවා, විශිල්පෙත් තියෙනවා. සිංහයා බලන්නේ මොන විදිහෙන් හරි සෙල්ලමක් දාලා අලියක පිටිපස්සට යන දෙන්නේ. මෙන්න මේක තමයි සරුවචනාංශයේ සතියට ඇත්ගෙල කියන උපමාව පෙන්නලා තියෙන්නේ. ඇතාගේ ගෙල වගේ කියලා තියෙන උපමාව ඇතාගේ ගෙල කියලා කෙනෙක් හඳයි ඔළුවේ කවදාකවත් ඇල කරන්නේ නැහැ. කෙලින් තියෙන්නේ. නමුත් අසතිමත් හැම වෙලාවකම කඳ කොයිද ඔළුව කොයිද? අඳ දාලා තියෙනවට නෙවෙයි ඔළුව තියෙන්නේ අපි හිතන දේ නෙවෙයි ඉරිද්ද වෙන්නේ වෙනමදෝ කල්පනාවක් තියෙනවා ඉතින් මේකට ලස්සන උපමා කතාවක් තියෙනවා ලංකාවේ ඔය රිටිකේ ඉඳලා තියෙනවා ජයසෝ ජයසෝ ජයසේන ජයසේනයි ගෝටයිම්බරේ දෙන්නගේ රණ්ඩුවක් කියලා ඒ දවස්වල විෝදයන්ගේ විශාල ලක්ෂණයක් තමයි උඩ පැනලා කරනවා. ඉතින් රණ්ඩු කළ රණ්ඩු කළ ගෝටයිම්බරේ උඩ පැනලා දීපුවාම ජයසේනගේ බෙල්ලට බෙල්ල ගලවලා 28 බක් උඩ ගියා කියලා තියෙනවා. බෙල්ල ගලවලා ගිහිල්ලා දෙන. ඒත් කඳ ගෙනින් ඉන්නවා. ඊට පස්සේ ගෝටාම් වලට කනගාටුවක් ඇති වුණා අනිත් ලක්කෝ රාජේ මේ මිනිස්සුන්ට ගැහුවා බෙල්ල කඩලා ගියා. අනුකම්පාවක් ඇතිලා ඒතකොට බෙල්ල ගෙනල්ලා තිබ්බු පණ හිටි කියලා. ඔය කලබල වෙන දැනට අර බෙත් ඈතට ගිය නිසා ළඟට වලයක බෙල්ල ගිහිල්ලා තිබ්බා. ඒක හරි ගියා. කරුමෙට වගේ ඔළුව තියලා තියෙන පිටිපසට ආවා. ඒ නිසා දැන් ජයසේන කියන භූතයාගේ කඳ මනුස්ස කඳක් තියෙන්නේ ඔළුව වලස් ඔළුවක් තියෙන හැම පිටිපසට හරවලා. අසත්‍යමත් හැම එකකටම පයි වෙලා තියෙනවා. කඳ ඉස්සලා බලන්නේ දැක ඔළුව පිටිපස්සේ තියෙන හැබැයි ඔළුවත් වලස් ඔළුවක්. ඉතින් ඒ නිසා මිනිස්සුෙක් වගේ හැසිරෙනවා. සදාචාරය ගැන කතා කරනවා. දනුත් දෙනවා. සිලුත් රකින්නවා. හැබැයි වයර් මාරු වෙලා තියෙනවා. ඉතින් බුදු කෙනෙක් දැක්කට පස්සේ වෙනවා මේක සම්පූර්ණ මේ කපුල ජපම් පරිජාරු මං වාගේ දෙපැත්තට වැඩ කරන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා මේක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා අපි මොන දේ කරන්නත් ඉස්සෙල්ලා මේ ඇලයින්මන්ට් එක හදාගත්තේ නැත්නම් ඉතින් රෝන් තමයි දුවන්නේ. ඉතින් බුද්ධජනනාති කියන ඔක්කොම වැඩ නතර කරලා කර්මා කරලා මේ ඇලයින්මන්ට් එක හදාගනි. එහෙම නැත්නම් කොහේද ඇඟලුවත් බලාගෙන මිනිහට පේනවා බෙල්ල කොහෙද යන්නේ කඳ කොහෙද යන්නේ. ඉතින් කියපුවාම කියන්නේ අනේ අපිට භාවනා කරන්න වෙලා නැහැ. අපිට මේ සතිය පිළිව ගන්න වෙලා නැහැ මේ බබාලගේ වැඩ තියෙනවා අධ්‍යාපනයේ වැඩ තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා নানা ආකාර කර්ම කිව්වට ඒ ගත කරන හැම චිත්තක්ෂණයම Tamanට ආබාධ පිණිස වැඩයි. හැම චිත්තක්ෂණයකම අනුන්ට ආබාධ පිණිස වැඩ. හැබැයි කියන්නේ නම් එහෙමයි මම මේ හම්බ කරගෙන මේ මතයේ හේතුසෝ පිණිස, දරුවන්ගේ හේතුසෝ පිණිස, රටේ හේතුසෝ පිණිස කටයුතු කරනවා. නමුත් කොටල බලනකොට අන්තිමට නාටක තොවිලෙකුත් නැහැ, මෙරේ බලනකුත් නැහැ. මේක අපේ අම්මලා තාත්තලා කිව්වේ, මේකමයි අත්තල මුත්තලා කිව්වෙත්, මේකමයි කිරිකම් මුත්ත දක්වා අත්තු පරම්පරාවම කිරියෝ ඔකමයි. බුදුජානකේ කාටවත් නිග්‍රහ කරන්නේ උනාච කියන උඹලට තේරෙනවා නම් මොහේ කියන එකේ තියෙන මායා කටි ගතිය, ෂට ගතිය, පංචලික ගතිය ඉස්ලාම අලයින්මන්ට් එක හදාගන්න. හැදුවට පස්සේ කරන කරන දේක් හරියයි. ඉතින් මේකෙදී ඔය කලයුත්ත තිබියදී මේ නානා ප්‍රදේවල් වලට මේ කාමෙටමයි නානා ප්‍රදේවල් වලට කාම ගුණයමයි වෙන මොකක්වත් නෑ. ඔය කාමයේ සඳහාමයි කාමේ නිසාමයි දින විද්‍යත් බලපානවා තමයි ප්‍රධානම දේ කාමරාගය තමයි සත්‍ය පීඨවන්තේ ප්‍රධාන බාධාව. ඉතින් අපි කියන්නේ එහෙම නෙවෙයි නෑ මගේ හිත සුව පිංසනේ මාගේ මේ ප්‍රයත්නය රට ජාති ආගම පිළිසයි කියලා අපි මහා ලොකු වචන කතා කරනවා. හැබැයි Tamange වැඩි මුලින්. මේ මෙවට මිනිසුත් ජාතික වීරයෝ කියලා සලකනවා. වීරත්වයක් දෙන්න හදනවා. නමුත් ਸਰවඥන්සේ කියනවා he's comber. මේක Tamange වැඩි කරගන්න නැතුව alignment එක හදාගන්න නැතුව මේ රට ගැන ආගම ගැන ජාති ගැන කතා කරනවා කියලා කියන්නේ එයාගේ තියෙන බංකොලොත් භාවය ප්‍රසිද්ධ කරන දෙයක් තමයි. බුදුහාමරේ කියවා ථාන මේව පටමන් පටිජග්ගය නිවා ඉස්ලාම ආත්මය ගැන කල්පනා කරලා ඒක ආරක්ෂා කරගන්න ඒක නිවාරණය කරගන්න නැත්නම් අපි දඟල දඟල දිව්වට කළ යුතු කාරණා වෙන්නේ නැහැ. ඒක අර සීදෝස් බයිසිකල් පැදුවා වගේ තමයි. සීදෝස් කොයාව දුන්දට බයිසිකල් බයිසිකල් කරන්නේ. ඊ මිනිහ පදින්න බෑ. ඒ හැමදාම කුලිය කාර්යයක් කරනවලු පිටිපස්සෙන් සීට් එකක් ළඟට. ඉතින් මිනිහා කවුරු හරි මනසෙක් හම්බ වෙනකන් ඉන්නවලු අනේ මස්නා පොඩ්ඩක් මේ ෂීට් එක අල්ලගන්නේ මම පදිනවා. ඉතින් දැකපුවාම මේක දැද්දත් දැද්දට ගල ගහනවලු. ඉතින් අර තුන් හතර දෙනෙක් ඇල්ලුවත් පදින්න බෑ. ඉතින් මිනිහාට බයිසිකල් එක පදින කවුරුත් නැච්චා. යන යන තැන බයිසිකල් කරන් ගිහලා කාට හරි කියනවලු අනේ බයිසිකල් පොඩ්ඩක් අල්ලගන්නේ. මේක මේ පදින්න නැගිනකම් කියලා. ඉතින් මෙහෙම පුරුදු වෙවි ඉන්න කාලේ හදිස්සිය වගේ නෝන මාත්‍ත කතා කරවලු බබා හම්බෙන්න කිට්ටු වින්නම මඩ ගන්න. ඉතින් මේ මනුස්සයා බයිසිකල් ගන්න දැන් දුවනවලු පාරේ ඉතින් මනුස්සය දැක්කම සිද්දසය කොහෙද යන්නේ කියලා වගේ. මේ මෙව කතා කරගෙන යන්නේ මම හදිස්සියකට යන්නේ දුර. හදිස්සිය පාරමිතා පැත්තට ඇවිල්ලා මොකද මොකද කියලා. උඹට කිව්වට තේරෙන්නේ නැහැ හදිස්සියක් බං. ඊටසේ කිව්වොත් මොකද්ද කියලා. ඌ පාරේ කතා කරන දේවල් නෙමෙයි මේ බින්නු මම බාන ගන්නවා. බබාම් වෙන කියලා. ඌ ඌ ඌ මොකද බයිසිකලන දුවන්නේ කියලා. මේක නගින්න ගියාම වෙලා යන හින්දා කිව්වා. නගින්න වෙලා යන හින්දා අරගෙන තල්ලු කරගෙන යනවා. ඔය ඔක්කොමල සාසතියෙන් ගත කරන හැම කෙනාම සියදුරිස්කි වැඩේ තමයි කරන්නේ. ඒගොල්ලෝ ගොඩාක් වැඩ තියෙනවා. එيشා නගින්න ගියා එක එක ගෙදර තියෙන බලයන් බයිසිකල් එක. එතකොට ඉක්මනට යනවා කියලා යන්නෙත් නැහැ. ඒක අරගෙන දුවනවා. ඉතින් මේ මිනිස්යන්ගේ මේ විකාර දිහා බලනකොට තමන්ගේ හේතුවකින් අනුන්ගේ හේතුවකින් කටයුතු කරාට මේ පළවෙනිම එකලස සකස් කරගන්න නැතුව සතිය පිහිටව ගන්න නැතුව මේකෙන් සෑම දෙයක්ම මනසේ මායාවක් ඇස්බැඳුමක් නමුත් මා සාධාරණී කිරීමේ කරණේ කිරීම සඳහා අපි කියන වචන අපි හේතු දක්වන්නේ බලනකොට බුදුහාමුදුරු කියලා තියෙන කාටවත් කාගේ ජීවිතවලට පැකිලි කියන්නේ යන්න එපා. එයා කවදා හරි තමන්ගේ තකතිරුකම තේරුම් අරගෙන අවිද්‍යාව තේරුම් අරගෙන අසතිය තේරුම් අරගෙන ප්‍රමාදයේ තේරුම් ගන්න හැදෙන්න ගියොත් අත දීපන් මේවට උසුළු විසුළු කරන්න යන්න බෑ මොකද මිනිස්සු ඉන්නේ බුදුමාකාර කර්දාශ ලිපිය දාපු තැන. ගිනි ගත්ත තැනකදී මනුෂ්‍යන තවත් දුක දෙන්න ඕනේ නමුත් යම් අවස්ථාවක සතිය අවබෝධ කරගමු කියනවා. නැත්නම් සතිය වටනකම අවබෝධ කරගමු කියනවා. අප්‍රමාදයේ අවබෝධ කරපේකනා සන්තෝෂ වෙන්න අපි මොන ගැළවිලාද ගැළවිලා තියෙන අඩු ගන්න ජීවිතේ දවස් 7ක් වෙන් කරගන්න. නැත්නම් තවත් 10ක් වෙන් කරගන්න. නැත්නම් මාසයක් වෙන් කරගන්න මොන්න තරම් සම්මාදිට්ඨියක් මොන්න තරම් යොන්සමනස්කාරයක් මොන්න තරම් ප්‍රතිවේක්ෂාවක් කරන්න ඕනද මනසට අඩු ගන්න තේරුම් ගන්නද මේ දේ සකස් කරගන්න තුරු මොන දේ කරත් අවුලෙන් අවුලට යනවා කියන්නේ. ඉතින් එහෙම කරගෙන ඇවිල්ලා අපි මේ වගේ ගත කරන වෙලාවක මේ සත්‍ය වඩන්න ඕනේ. සත්‍ය වැඩිම තමයි අපේ මිනිස් එක්ක වශයෙන් කරතු උත්තරම කාර්ය බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් බුදුහාමර අවසාන පිරුණම් පාන වෙලාවෙත් කිව්වේ අපමාදේන කෝපික වේ සම්පාදේත වය ධම්මා සංඛාර. මානව සංස්කාර ධර්ම විපරිණාමයටපත් වෙනවා අය. වැය වෙන සුළුයි අප්‍රමාදීව සම්පාදනය කරා. මේ කියන අවුරුදු 45ම ධර්ම පිටු කරේ උතන. ඒ දේ කරන්න අපි ආවට පස්සේ වුණා. භාවනා කරන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් කොච්චර අමාරුද එක සති මාත්‍රාව චිත්තක්ෂණ දෙකක් පවත්වා සති මාත්‍රා චිත්තචන තුනක් පවත්වන ආශ්වාසයක් ගත්ත සතිය ප්‍රශ්වාසයට ගෙනියන්න කොච්චර අමාරුද ප්‍රශ්වාසය ගත්ත සතිය ආශ්වාසයට නැවත ගන්න කොච්චර අමාරුද ඉතින් මේක පස්ව දමදමයි ඉඳලා මරණ මොහොතදී අපිට හිතුනොත් එම අයියෝ සතිය පොඩ්ඩක් වඩා ගත්තා නම් හොඳයි කියලා කවදාකවත් හිතන්නේ බෑ මරණයදී මේක කරන්න බෑ. වයසට ගිහිල්ලා කරන්නත් බෑ. ලෙඩ වෙලා කරන්නත් බෑ. නමුත් ඒ වයසට යන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, මරණයට කල්පනා වෙන්නේ නැති බද්දයවෝනේ අපි රාගෙටම කල්පනා. කාම ගුණයටම කල්පති. කාමච්ඡන්දයටම කල්පනා. ඉතින් අපේ හිතසෝ සලසනවා කියන මේ දේශපාලනඥයෝ මේ සමාජ විද්‍යාඥයෝ මේ ආර්ථික විශේෂඥයෝ කවදා හරි දකීද මේ දෙය කියලා හිතනවද නිකමඩක් ගන්න. දැක්කොත් පුළුවන් වේද ඕගොල්ලන්ගේ දේශපාලන කරන්නේ. ආර්ථික විශේෂඥයන්ට ආර්ථික සමීකරණ ලියන්න පුළුවන් වෙයිද? සමාජ විද්‍යාවේට අනුකසීනි කිර කිර ඉන්න පුළුවන් වෙයිද? තමන්ගේ වැඩ තියෙන්නේ. ඒ නිසා මේ කොමලා කරන්න හදන්නේ මේ අපේ දුකෙන් අමතර ආයෝජනයක් අමතර සූරාකෑමක් කරන එක විතරයි. ඒ නිසා එක චිත්තක්ෂණයකව තමන් මේ රාගය දුරු කරන්න ඕනේ මේ මොහේ දුරු කරන්න ඕනේ මම මේ සදා ප්‍රයත්න කරන්න ඕනේ කියලා කියනවනම් මෙච්චර බූවල්ලෙක් මෙච්චර මකරේ මෙච්චර පෙරේතෙක් අපිව ඛණ්ඩ සූප්පු කරන්න සීරිමාන සූරා බොන්න හදන වෙලාවක පවා නැත්නම් මේ කෙලස් මාර සීනාවක් යට කරද්දී පවා අපිට බුදුරජාණන් වහන්සේ තාම සාරබහුම ක්‍රමයක් කියලා දීලා තියෙනවා දවසට එක චිත්තක්ෂණයක් එක හුස්මක් එක ප්‍රාශ්වාසයක් සතිය ගත කරපන් ඉච්චරයි අපිට ඉතුරු වෙන්නේ ඉතින් ඒ සඳහා ප්‍රයත්න කරනවා අපි දන්නවා ආශ්වාසය දිගට සතිය ප්‍රශ්වාස ගන්න බෑ. ප්‍රශ්වාසය ගත සතිය ආශ්වාස ගන්න බෑ. දෙක තුනක් කරගෙන යනකොට ඔන්න හිත ගිහිල්ලා මේ හිතවිල්ල වේදනාව ශබ්දේ. ඉතින් අපිට ආයත් සිද්ධ වෙනවා තොටිල්ලේ පණි බබා නැවත නැවත කරන තොටිල්ලේ තියෙන මවක් වගේ. ඒක දරුවගේ වෘතලයක්. මොකද කරන්නේ කියලා කරගෙන කරගෙන කරගෙන ගියොත් කවදා හරි අපිට හම් වෙනවා කියලා හිතන්න ඒක චිත්තක්ෂණ කීපයක් සිද්දෝ සිද්දෝ සෛර බයිසිල් එක නැගලා වැටෙන්න තු යන්න පුළුවන් ශෛෂයකට යන්න පුළුවන් තත්ත්වය આવත් එහෙම සිය දොස්ක බයිසිකල් පදිනකට වැඩිය අමාරුයි සත්‍ය පිටුනේ. ඉතින් අතේ තිබ්බ ගමන් වැඩ. බැලන්ස් එකක් නැහැ ස්පීඩ් එක ඉන්නේ නැහැ. ගන්න දවසක් තියෙනවා මොකද බයිසිකල් පදිනවා කියන එක සර්කස් එකක් නෙමෙයි සාමාන්‍ය දෙයක්. ඒස දකරන තියෙන වැටි වැටි වැටි වැටි කරලා බැලන්ස් එක ගත්ත දවසේ අපිට කියන්න පුළුවන් මට හුස්ම පහක් හුස්ම 10ක් තප්පර පහක් තප්පර 10ක් විනාඩි පහක් විනාඩි 10ක් මට සත්‍ය පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඒ ගුරුම පණිසංශ නිතරම කියනවා වගේ කියනකොට යම් කිසි කෙනෙක් එක තප්පරයක් තප්පරයට එක සැරයක් මිනේ කිරීම වාරයක් පාසා තප්පරයක සැරයක් ආශ්වාසය මිනේ කරන තප්පරයක් ප්‍රශ්වාසය මිනේ කරන තප්පරයට එකක් මිනේ කරන වාරයක් පාසා තප්පර පහක් භාවනා කරොත් අඩු ගන්න චිත්තක්ෂණ පහක් අපි කොට දාගත්ත වෙනවා විනාඩියක් භාවනා කරොත් චිත්තක්ෂණ 60ක් කොට දාගත්ත වෙනවා විනාඩි 5ක් භාවනා කරොත් චිත්තක්ෂණ 300ක් කොට දාගත්ත වෙනවා අනික් සියල්ලම මොහේටයි. රාගෙටයි, ද්වේෂෙටයි. ඒ නිසා අපි ගණන් කර කර පොත් ලැබීමක් කරලා පිටි කඩයක් කරන මිනිහෙක් කොයි බඩුව විකුණුවොත් කොච්චර ලාභ තියනවද කියලා ඒක පොත් සටහන් කරලා දවසකට චිත්තක්ෂණ කීපයක් කීසරයක් මම මෙනෙහි කරනවා කීසරයක් මම ආශස් ප්‍රසවාසත් කියනවා විනාඩි කීයක් මට ඉන්න පුළුවන් කියලා ගණන් කරුවොත් කොච්චරමයි මේ ලෝකෙ ගෙනියන දෙන එකම දේ අනික් සියල්ලම මරණ මොහොතේ තිය යන්න වෙනවා. නමුත් ඒක මරණ මොහොත වෙනකන් ඉන්න එකත් ප්‍රමාවක්. එහෙම ප්‍රමා නොවි දැම්ම දැම්ම පුළු පුළුවන් විදිහට කරනවනම් මම අපිට පුළුවන් වෙයි. අනේ මට බද්ද යවෝනේ තියේදී රහසකුත් රාජකාරී තියේදී ඔක්කොම වැඩ තියදී මට මේ මාසකට ගන්න පුළුවන් වුණා කියලා ඒ කාටවත් අඩ හැරයක් නෙමෙයි සතුටු වෙන්න පුළුවන් ඒක තමයි පිරිච්ච ගතිය කියනවා තමයි සම්පත්‍ති කරගතිය කියනවා තමයි සන්තුෂ්ටි කරගතිය කියලා කියන්නේ. ඒක කවදාකවත් එක්කෙනෙකුට එක්කෙනෙක් දෙන්න බෑ. මම අදාගත්ත සතිය මම කාට හරි දෙන්නම් කියලා බුදුරජාණන් දෙන්න බෑ. එතන බුදුහමරගා ගොඩාක් සතිය තිබුණ මත් එකක් දෙන්න කිව්වට බෑ. තුනන තරඥන්දේ රාහුල කුමාරට දෙයිනේ. රාහුල කුමාරට අවුරුදු 7න් ඉන්නේ අවුරුදු 21 වෙනකන්. උත්ලික අවුරුදු 14ක් උත්සාහ කරා තමන්ගේ සතිය වඩා ගන්න. යශෝදරා වෙනම උත්සාහ කරා. සුද්ධෝත්තර රජු වෙනම උත්සාහ කරා සර්වචනාන්තර දෙන්න බෑ. ඉතින් ඒ සතිය වඩා ගන්නට පස්සේ දවසක සක්මන් කර කර ඉන්නකොට තමයි තේරෙයි මේ කෙලෙර ඉඳලා යහ කෙලොට යනකන් සතිය නඩත්තු කරන්න පුළුවන් හැරෙනකොට කැයි. රූප බලන්න හිත යනවා. ශබ්ද අහන්න හිත යනවා. වේදනාව වලට හිත යනවා. ඉතින් ඒ නිසා ආයෙ පටන් ගන්න පශ්චාත්තාපය. ආයෙ පස්සේ එහා පැත්තට යනකොට ආයෙ සතුටක් ඇති වෙනවා. අනේ මේ දැන් නම් පියවර 7 8ක් 10ක් 15ක් යන්න පුළුවන්. ඉතින් ආයෙ හැරෙනකොට ආයෙ කැඩෙනවා. යම් ප්‍රමාණයකට සක්මන පුරුදු කරපු කෙනාට වම දකුණ වම දකුණ පුළුවන් වෙයි. නමුත් හැරෙනකොට කැඩෙන එක යෝගාවචරයට අභියෝගයක් වෙනවා. මට පුළුවන්ද මේ අන්තිම දක්වාගෙන ආපු සතිය හැරෙනකොටත් නතර කරගන්න. හැරෙනකොට පස්සේ ආපහු යනකොටත් අරගෙන යන්න. ආන්නේ වගේ මේ සති ධාරාව අඛණ්ඩව අවිච්ඡින්නව පවත්තන්න ගන්න උත්සාහය තමයි සතිපට්ඨානයි කියලා කියන්නේ. ඒකට කියනවා සතිය ස්ථාවර කිරීම. සතිය තහවුරු කර ගැනීම, පළපදියම් කර ගැනීම කියන වචනේ තියෙනවා. ඉතින් ඒ වගේ තැනකදී සම්පණේදී යෝගාවචර හොඳටම දැනගන්න ඕනේ. සාමාන්‍ය විදිල්ලේදී නම් මට යම් ප්‍රමාණයකට වම දක්වන අලතයි. එතකොට යන්න ඕනේ අන්තිමට යනකොට මේ සතිය සීමුලාවටපත් වෙන්නේ නැතුව, හීචිවිලියට දුවන්නේ නැතුව, ශබ්දවල දුවන්නේ නැතුව, කුරුල්ල බලන්නේ යන්නේ නැතුව, එහෙම නැත්නම් බලන ගමන් සතිය නඩත්තු කරන්න පුළුවන් කියලා බැලුවොත් ඇත්තටම මේ ඉන බාධාව අභියෝගතා පරීක්ෂණයක් මිස ජීවන පිළිබඳව කඩයිමක් මිස බාධාවක් නෙවෙයි. මේවට කියනවා ඉරියාපත සංදි කියලා. ඉරියාපත සංදි හරීම අසත්‍යමත් තමයි. නිසා ඉරියව්වේදී එකට පවතින ඉරියව්වේදී සතිය තියලා ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන තැන අනිවාර්යයෙන්ම රිලේ රේස් එක යන එක නම් මෙයාගෙන ආව බැට් එක අනිත් එකට මාරු කරන තැන වගේ වැටෙන්න දෙන්න එපා. වැටිලා ඒක අනුන්ට දොස් කියන්න යන්නත් එපා. ඒ වැට්ටුවේ අසවලා නිසා මෙයා නිසා ඒක නෙවෙයි. තමන්න තියෙන ගෙනාපු ගැම්ම, ශතිය එක දිගට පවත්ත දෙන්න. ඉතින් ඒකේ පවත්වීමේදී අදහස් කරන්න එපා මේ සක්මන් කරගෙන ගිය සතිය හැල හැපීමකින් තොරව වටපිට යන්නේ නැතුව ආපහු ගේන එක මූලධර්මයේ වශයෙන් ඒ වගේ එකක් වගේ තමයි කියවෙන්නේ. නමුත් අඩු ගානේ තමයි ධර්මණන් කෙලවට යනකොට කැඩෙන්නේ ඉඳ තියෙනවා. මට රූප බලන්න හිතෙනවා ඒක හැටි. සද්ධාහඳ හිතෙනවා ඒක හැටි. ඇඟේ වේදනාවට හිතයන් හිතනවා කියලා ඒක අපේක්ෂා කරලා ගියොත් රූප නොපෙනෙනවම නෙවෙයි තමයි වැටෙන්න ඉඩ තියෙනවා මේ සක්මනේදී පතුලේ කායස් ద్వාරයේ පොළව හැපෙන තැන සතිය පිහිටීමේදී විඥාණය කාය විඥානයේ වශයෙන් වැඩ කරනවා. එතකොට පොළොව සහ කයේ ස්පර්ශය කයේ ප්‍රසාද කාය ප්‍රසාදයි. කයේ උපය පොළේ වදිනකොට ඒ කය උපේ දැනගන්න මේක උණුසුමක් සිසිලසක් කම්පනයක් චංචලයක් බරගතිය සහලුගතිය කියලා දන්නේ එක ඒක කාය විඥානය කියලා අපි කියන්නේ. එතකොට යම් වෙලාවක රූපයක් දකින්නවා කියලා කියන්නේ මේ කාය විඥානයේ තුන විඥානයේ චක්කු විඥානය බඩට පාට කරයි. එතකොට මේ විඥානයේ බඩ දෙකක් එකවර කරන්න බැරි නිසා රූප බලන වෙලාවේදී පය වැදෙනවා දැනගන්න බෑ. මේකේ යෝසුළු ගතිය නිසා මෝහය නිසා විස්පර්ලන ගතිය නිසා රූපේ බලලා ආපහු ඇවිල්ලා ආයෙ වුණා කයෙ හිටින්නත් පුළුවන්. හැබැයි රූපේ බලපු ගමන් නැවත නැවත රූපේ බැලුවේ නැතුව ආපහු ආවොත් රූප දැකීමෙන් ඉච්ඡර හානියක් වෙන්නේ නැහැ. රූපේ දැකලා ඒ ඒ අරමුණේම අඩු ගානේ චක්‍ර හතරක් කරකවෙන්න ඕනේ. අර කාය විඥානයේ තිබුණු දැනුමට හානියක් කරේ. ඒක නිසා රූපේ දැකපු පමණින් සක්මණ හානියක් වෙන්නේ තමන්ට සතිය තියෙනවා දැකපු ගමන් දැන් දැන් තියෙන කාය විඥානය නෙවෙයි චක්කු විඥානය. නිසා මගේ ප්‍රයත්නයේ විය යුත්තේ නැවතත් හැකියුනේ කාය විඥානයට ගේන්න කියලා ඒ රූපේ දැකපු ගමන්ම ආය කයට ගත්තා අපේ සිංහල කියමනේ හැටියට කියන්නේ මම යන්තම් සුද්ධ දැක්ක විතරයි මොකද්ද කියලා මම දන්නේ නැහැ කියලා අපිට කියන්නේ. ඉතින් ස්ත්‍රියවද පුරුෂයෙක්ද ළඟට එන එකද ඈතට යන දෙයක්ද මොකද්ද කියලා දන්නේ හිත කැඩුනා නමුත් කැඩලා වණ වෙන්න දුන්නේ නේ ඒ ඒ වීදීම ගොඩක් දුර ගියනේ ආපහු ගත්ත පුළුවන් නම් මේ পায়ට ඒක ඔය අභිධර්මයේදී එහෙම නැත්නම් මේ අටුව විග්‍රහයේදී පරිත්‍තරම්මන කියන වචනේ පාවිච්චි කරන මේ අරමුණු බොහොම ලේස මාත්‍රයක් හානි කරන මිසක් මාන්තාරම්මණය පාඩපත් වුණොත් විතරයි වීර්ය සම්පූර්ණයම කඩලා දාන. සති බාධා කරන්නේ. අතනදී හැලහැප්පීමක් ඇති කරලා ආයේ පයට ගන්න පුළුවන්. ඒකට කොච්චරක් උනන්දු වෙන්නවද? කොච්චරක් ලාස්ටිං යන්නවද? කොච්චරක් මොහේ දොස් දකින්නවද කියලා බැලුවොත් කරගෙන කරගෙන යනකොට දවසකට මම පුළුවන් වෙයි හිත තංගාලා රූප බලන පැත්තට ගියා ගිය ගමන්ම එතනදීම සතිය පිටවත් පිටලා ආපහු නැවතත් චක්කු විඥාණයට යන්න දෙන්නේ නැතුව විඥාණය කාය විඥාණය බවටපත් වුණොත් යන්න ඉස්සල්ලක් තිබුණේ කාය විඥාණයේ රූප වලන වෙලාවේදී චිත්තක්ෂණයකට චක්කු විඥාණය බවටපත් වුණ නැවතත් කාය විඥාණයට ආවන ඇත්තටම හානියක් වෙලා නැහැ. මොකද සතිය ගැන දන්නේ නැති මෝහය ගැන දන්නේ නැති කෙනා මෙතෙන්දී ලොකු පච්චාත්තාපයකට කරනවා අයියෝ හිත කැඩෙනවා කියන. ඇත්තටම හිත කැඩෙන එක නම් වෙලා තියෙන නමුත් හානියක් වෙලා නැති නිසා හිත කාය විඥානේද චක්කු විඥානේද ගියේ එක නම් හිතේ කඩප්පුලි ගතිය තමයි. නොහොබිනා ගතියක් තමයි. ප්‍රමාදයක් තමයි. සතියක් තමයි. නමුත් ඒක එතනෙම දැනගෙන ආපහු ගන්න පුළුවන් වෙච්ච එක තමයි මෙතෙක් කරපු භාවනා හැම වෙච්ච ලොකුම තෑග්ග තමයි. ඒක අම්මා අප්පා අපිට දීපිකුත් නෙමෙයි. පොතක ඉගෙන ගත්ත දේකුත් නෙමෙයි. මේක කල් වැටි වැටි භාවනා කරපු නිසා හිත පිට ගිය ගමන් මම දැනගත්තා. ඊට පස්සේ ආපහු රූප බලන්න දුණා. වෙනකොට ආයෙවිලා කයට ආපු එක ලොකුම ලොකු ඉන්දිය සංවරයක් කියලා ගන්න. ලොකුම ලොකු බයලජ්ජාවක් කියලා අරගෙන ඒකට සතුටු වෙන්න පටන් ගත්ත දවසේ තමයි අර දෙක ප්‍රශ්නයක් අහලා තුනේ අර සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙන තැනක් ගැන කතා කරපු ප්‍රශ්න ඇතුළේ මම ඒ පැත්තට දැම්මා. ධර්ම දේශනාවකදී අපිට ඒකට යන්න පුළුවන් වෙයි කියලා. සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙන්නේ මේ වගේ වෙලාවක හිත කැඩුනට පශ්චාත්තාප නොවි. නැවතත් මෙයා ආවනේ ආයත් චිත්ත වීදිත ආමනේ කියලා සතුටු වෙන්න පුළුවන් වෙච්ච දවසේ යෝගාවචරයා බුදුමාකාර මොහොත වැටිච්ච මිනිහෙක් නාය උඩට උසගත්තා වගේ වතුර ගිල්ල හිට මිනිහෙක් නාය උඩට ආවගේ සතුටක් ඇති කරන සත්‍ය කොච්චර කැඩුනත් දැන් මම දන්නවා පිළියම් කරන හැටි කියලා. මෙන්න මේ පිළියමේදී මෝහය කියලා කියන්නේ මේකට පශ්චාත්තාප වෙලා තමන තමන් නිග්‍රහ කරන එක. මෝහේ නැතිකම කියලා කියන්නේ හිත කැරෙන දිහාට වැඩි මම පශ්චාත්තාප වෙන්නේ මම නැවත හිත පිහිටියා නේද කියලා සතුට විතරයි ඇති කරගන්නේ මේක සාරිපුත්‍රයන්ගේ සඳහන් කළ තියෙනවා පමාදී න කම්පතිටි සති බලක් ප්‍රමාදයක් වෙලා තියෙනවා කාය විඥානයේ තිබුණිකට පාරට හැට ගිහිල්ලා තියෙනවා. ප්‍රමාදේ වුණාට තමන්ගේ තියෙන ප්‍රධානම යෝගාවචර ගතිය තමයි මෝහයට ඉඳ නොදැනගත්ත මේකට පශ්චාත්තාප වෙන්නේ. නැවත පිළියම් කිරීම පිළිබඳ කල්පනා කරලා පිළියම වුණා නම් ඒ ගැන සතුටු වෙනවා. නරත්තු ගියාට රත්ය අලුරවට හිත ගෙදර ආවනේ. විතර එන වෙලාවේදී නෝරකුණක් ගන්න එපා. තෝ කොහෙද කියලා අහන්නත් එපා. ගෙදර ආවනේ බොහොම හොඳයි කියලා තේ එකක් හදලා දීලා මූණට මූණ තොටියක් හදලා දීලා එයා ගෙදර බාර ගන්න එකයි කරන්නේ. පශ්චාත්තාප වෙන තාක්කල් සතියක් තියෙනවා තමයි. ඒකට කියනවා සති ඉන්ද්‍රිය කියලා. කවදා හරි බුදුහාමුදුර අපිට දේශනා කළා තියෙන ධර්මය මේ සති ඉන්ද්‍රිය සතිය බලයක් වඩපත් කරගන්නයි එදාට අපි සතිය සමාදන් වෙනවා මිසක්කා අප්‍රමාදයේ සමාදන් වෙනවා මිසක ප්‍රමාදයේ සඳහන් වෙන්නේ සමාදන් වෙන්නේ යන්නේත් නෑ අසතිය සමාදන් වෙන්නේ යන්නේත් නෑ වැරදුනා කියලා පශ්චාත්තාප වෙනවා මේ මනුස්සයා අසත්පුරුෂෙක් වෙනවා එයා සමාදන් වෙන්නේ අසතිය මේ මනුස්සයා අසත්පුරුෂෙක් වෙනවා ප්‍රමාදයේදී අප්‍රමාදයේදී ප්‍රමාදී ගැන කනගාටු මේ මනුස්සයාට කවදාකවත් සත්‍ය සත්‍ය බලයක් පාඩපත් කර ගන්න හම්බ වෙන්නේ නෑ මේ සම්මේ වැරද්ද හරහාමයි පන්නරේ හිටින්නේ හැම බාධාවක් තුළම සාධකයට කරුණු තියෙනවා මේ කරුණු දාන්නේ නැත්තම් අපේ තේරවාදී ශාසනය කියන මේ තරම් සාර බහුම වටිනා දෙයක් බව මේ හැම පුංචි දෙයක් පවා බුදුහාමරගේ ශ්‍රීමුකින් දේශනා කර තියෙන බව දන්නේ නැත්නම් අපි හැමදාම පශ්චාත්තාප වෙනවා අයියෝ අපි කොච්චර සක්මන් කරත් කිලෝටරයක සති කරනවනේ එහෙම නැත්නම් මේ භාවනා කරන දැදී සත්‍යයක් ඇවිච්ච ගමන් සත්‍ය කරනවනේ හිචිල්ල කවුවන් සත්‍ය කරනවනේ වේදනාවක් ආවම සතිය කැඩුණා කියලා කැඩීම පිළිබඳ කනගාටු වෙනවා. ගුරු පඬිස් ශාස්ත්‍ර කියනවා මෙන්න මේ ධර්මයේ තේරුම. මොකද්ද? ආනාපාන සති භාවනා කරන සද්දයක් ආවා. සද්දෙන් ඉස්සෙල්ලක් තිබුණේ ආනාපාන සද්දෙන් පස්සේ තියෙන ආනාපාන සද්දේ හානියක් වෙලා නැහැ. හිතවිලක් එනවා. හිතවිලක් එන්නේ ඉස්සෙල්ලක් තියෙන ආනාපාන සතිය නා. හිතවිල ගියාට පස්සේ හිත කිකර වැටෙන ආනාපාන සතිය නම් මේ හිතවිලේ හානියක් වෙලා නැහැ. වේදනාවක් එනවා. වේදනාව වෙන්නේ ඉස්සෙල්ලා තිබුණේ ආනාපාන සතිය. වේදනාව ගියාට පස්සේ කොච්චර දියාගෙලා ගියත් තමයි. ඒත් ආනාපාන සතිය නම් හානියක් වෙලා නැහැ. ඒ බවට තමයි සමාදන් වුණේ නැත්නම් කාලකන්ණි වෙනවා, අසත්පුරුෂ වෙනවා, අපණ්ඩිත වෙනවා. මෝහ මෝහයට වැටෙනවා. විමෝහය අයින් කළ විතර ඥානය කියලා කියන්නේ ගියාට කමන්නේ ආපහු නැවත සත්‍ය ධාරාවට එනවනම් අනේ ඒක සමාදන් වෙනකොට එතන ලොකු ලෑස්තිලා යන මිනිහට සම්‍යද්දෘෂ්ටි ඇති මිනිහට භවනා බණ අහලා තියෙන මනුස්සයට ධර්ම සාකච්ඡාවේදී සුද්ධ කරගත්ත මනුස්සයට හැම වැරදිල්ලකම සතුට වෙන්න කාරණාවක් තියෙනවා. හැම වැරද්දකදීම ආපහු ගෙන්නන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් වුණාට පස්සේ හිත පිට ගියක් ලකනකට වෙන්නේ නැහැ. ආවා කියලා සතුට වෙන පටන් ගත්තට පස්සේ අර තේරෙන පටන් ගන්නවා වෙනදා වගේ නෙවෙයි සතිය නැති වුණත් මම දැන් කනගාටු වෙන්නේ නැහැ. සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි. ඉස්සෙල්ලම අපි කනගාටුනේ රාගය ආව රාගය නැති වුණා. ද්වේෂය ආව ද්වේෂය නැති වුණා. මෝහය ආව මෝහය නැති වුණා. දැන් එහෙම නෙවෙයි. රාග ද්වේෂ මෝහය නැති කිරීමට පාවිච්චි කරපු සතියයි තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි බුදුජානනාංශ කියනවා අලත්තං යදිදං සාදු නාලත්තං කුසලාමිති උපයේනේව තෝසෝ තාදී රුක්ඛං පතිවත්තති ලැබුණොත් හොඳයි අලත්තං යදිදං සාදු අනේ සාදු මට සතිය තියෙනවා කියලා නාලත්තං කුසලාමිතිය. දැන් මට නම් සතිය නැති බව දන්නවා. ආ ඒත් හොඳයි. මොකද අනුගානේ සතිය නැති බව දන්නවනේ. උබියේ නේව තෝතාදී. සතිය ඇති වුණත් නැති වුණත් සැලෙන්නේ නෑ. කම්ප වෙන්නේ නෑ. අෂ්ටලෝක ධර්මයේ ලාභෙට අලාභෙට කම්පන වෙන ගතිය තාමත් සියුම් කාලෙට මේ තමන් ඉස්සරහින් කියාගත් අප්‍රමාදී හරහා සතිය හරහා සම්බන්ධ වෙනකොට ඒ පුදුරට තේරෙනවා මෝඩකම කියලා කියන්නේ අසත්පුරුෂකම කියලා කියන්නේ අඥානකම කියලා කියන්නේ මොනවාරි හේතුවක් හොයාගන්න කප්පවේ. පශ්චාත්තාප වෙයි. මිච්ඡරමයි ලෝකේ තියෙන ප්‍රධාන මාර බලවේගය. මම කියන්නේ වැරද්දක් කිරුවොත් පශ්චාත්තාප වීම නරක දෙයක් කියලා. නමුත් මෙතන වැරද්දක් වෙලා නැතුවත් පශ්චාත්තාප වෙන එක තමයි පුත්තජනක තියෙන මෝඩකම. ඒ මෝඩකම නැති කරන්නයි සරුවත් අංශේ දේශනා කරලා තියෙන්නේ තථාගත ප්‍රවේදිතේ ධම්ම විනී එන මේක කියලා කියනවා මේ ඉති උත්තක පාළියේ ද්වේමේ බික්ක වේ පරියායන භගවතෝ ධම්මං දේශේති අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පරම ධම්ම දේශන අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිපිච්චත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා කියලා. මහණෙනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනේ දෙතවරයි එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දක්වුවෝ ඒක තමයි පළවෙනි වූත් වැදගත් වූ ධර්ම දේශනාව. දෙක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒකෙන් නැතිවීමට අයින් කිරීමට, ක්ෂය කිරීමට, වැය කිරීමට කටයුතු කරනවා කියන්නේ. අපි වැරද්ද දකින්නටත් පශ්චාත්තාප වෙනවනම් කවදාවත් පිළිය කරන්න වෙන්නේ නැහැ. මේ තමයි විස බීජ වෙන්නේ. එනිසා වැරද්ද දකින්න හමුනේ කවුරුත් කියලා නෙමෙයි. තමන්ගම සතිය හරහානේ. සක්මන් කරනකොටනේ. පරියංග භාවනා කරනකොටනේ. මේක තමයි අවිද්‍යාව දක්වනවා කියලා කියන්නේ. මේක තමයි මොහේ දුරු කරනවා කියලා කියන්නේ කියලා තමන්ගේ වැරද්ද දැක් ගන්න පුළුවන් නම් අනේ ඉදාර තේරේ බුදුන් කියන්නේ කවුද කියලා. ඉදාර තේරේ ධර්මය සක්ඛාතයි කියලා. මේකේ මුල යහපත්, මැද යහපත්, අග යහපත් කියලා. ඒ වගේම තේරේ මේක සාන්දෘෂ්ටිකයි තමන් වශයෙන්ම දැකිය හැක්කක් කියලා. ඉතින් මේ විදිහට සමාධිය වඩන වෙලාවේදී එහෙම නැත්නම් මේ පරිඋත්ථාන කෙලෙස් මට්ටමේ සතිය වඩන වෙලාවේදී සතිය ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා බල ධර්මය පාඩපත් වෙනකොට ඒ මනසගේ මුළු ජීවිතේම සම්පූර්ණ පෞරුෂත්ව වෙනසක් ඇති කරනවා. සම්පූර්ණ තමගේ රුචි අරුචිකම් වල නැවත සලකා බැලීමක් කරන්න නැවත ඉපදුනා වගේ, තිරියන් වුණා වගේ සම්පූර්ණ පිපිලක් ඇති වෙනවා. තමන් මෙතෙක් ගෙනාවු හැබැයි සියල්ලම හැම වෙලාවෙම පශ්චාත්තාප වෙන්න කරුණක් වෙන දෙයක් තිබුණා. දැන් අපි බලන හැම පශ්චාත්තාපයක් තුළම සතුට වෙන්න කාරණාවක් තියෙනවා. මේකට බුදුහාම කියන්නේ සක්කෝ හැකි සංඥාව කියලා කියන්නේ. ඒජාකරණීමත් කුසලිනේ යන්තසන් සම්පතන් අபிසමෙච්ච ඒ ශාන්ත පදයට පැමිණීම සඳහා යම් කෙනෙක් අත්ත කුසලයේ කැමති වෙනවා නම් පළවෙනිම ගුණය තමයි සක්කෝ හැකි සංඥාව තියෙනවා මම මෙතෙක් කරගෙන ආපු විදිය හරි. ඒ වැටුණොත් මට නැගිටින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ නැති වුණත්, ගුරු ආමුදුරුවෝ නැති වුණත් මට තනියම නැගිටින්න පුළුවන් කියනකොට බුදුමාකාර මේ ධර්ම විශ්ින් අපිව ආරක්ෂා කරන ගතිය ධම්මෝ ආවේ රක්ඛති ධම්මචාරි කියලා විතර ආරසකන ගතිය සීලෙන් කවදාකවත් මේක හම් වෙන්නේ නැහැ ඒකන බලාපොරොත්තු වෙන්නත් එපා ඉබ්බංකාව පියාටුනේ සමාධි භාවනාත් මේක හරියට දැනගෙන කෙරුවේ නැත්නම් හම්බ වෙන්නේ නැහැ කොච්චරක් අතීත පිට යනවා ඊට පිට යනවා සද්ද ඇහෙනවා වේදනා දැනෙනවා කිය කිය චාරුචුරු කියලා මම ඔකට කියන්නේ. මේ චාරුචුරුක ගයින. නමුත් මේ තුල යන්න ඉස්සලා සතිය තිබුණා නම් ගිහිල්ලා ආව සතිය දිනා කවුද ගණන් ගන්නේ. ඔය පිට ගියාට දැන් මට සතිය තියෙනවා නේ කියලා සතුටු වෙන්න පටන් ගත්ත දවසේ භාවනාන පෙළඹෙන්නෙම වීරත්වයක් ඇති වෙනවා. පෙළඹෙන්නෙම අද දෙඤ්ඤම් කියලා තමයි. මුඩ පුළුවන් තරම් කහපන්, මුඩ පුළුවන් තරම් හයියෙන් දරවල ආපන්, මුඩ පුළුවන් තරම් සද්ද කරපන්. මම බලනවා මගේ පාර නතු කරා. පුළුවන් තරම් කය වේදනා දීපන්, පුළුවන් තරම් සැප වේදනා දීපන්. මම බලනවා සත්‍යපාත බුලුවන් තරම් හිතවිලි වරෙන් ප්‍රශ්නයක් නෑ මම බලනවා යන්නේ ඉස්සල්ලයි එන්නේ ඉස්සල්ලයි ගියාට පස්සේ සතිය නරසන සක්මන් කරනකොට කොච්චර සද්ද ගෝසා තිබුණා බුලුවන් තරම් ඉස්සර පස්සර දෙක හරියට වරහණක් තියලා ඉස්සරහින් පස්සේ වරහන් දෙක යට කරනවා වගේ මුලයි මැදයි අගේ මැද නම් සතිය නෑ මුලාග දෙක සතිය තියෙනවනම් මේක තමයි සත්‍ය බලය කියලා කියන්නේ මේක මේ මෝහයට සම්බන්ධව කතා කරන දවසේ සුවිශේෂී සිද්ධියක් හොඳට මේක සමාදන් වෙන සුළුව භාවනා කරන එක නා සාද්ද වලට ප්‍රිය වෙනවා ඊට පස්සේ. හිතවිලි වලට ප්‍රිය වෙනවා. වේදනාවට ප්‍රිය වෙනවා අම්බවිල කරදර කරපම මට පුළුවන්ද? ඒ කරදරය ඉක්මවල බලන්න. හරහා බලන්න. විනිවිද බලන්න. අන්න එතකොට තමයි අපේ ප්‍රතිශක්තිය වැඩිවීමක්, දැරීමේ ශක්තිය වැඩිවීමක්, අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමක් මේ මේක තමයි බුදුරජාණන් කියන්නේ අත්හත්ත කියන. විෂ බීජ වල නැසන් තියෙන මේ ඇන්ටිබයොටික්ස්කින් හම්බ වෙන රෙසිස්ටන්ස් නෙවෙයි. එතන විටමින් ගහලා ගන්න එකක් නෙවෙයි. මොකක්වත් නැහැ මේක ඇක්චුලිමයි ගන්න. ඇක්චුලිමයි ගන්න විෂ බීජ මොන දීලමයි ගන්න. දීලා කියනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් හදලා ඒක දැරීමේ ශක්තිය ඇති කරගන්නවා. මේක දෙමාපිය දරුවන්ට දිය යුත්තක් කියලා මම නියුදරෝ දරුවෝ පින්න පොල් ගෙඩි වගේ ගේ ඇතුලේ තියන හදලා උඩ කරදරයක් වෙනකොට මුහුණති ගන්න බැහැ නම් අනිවාර්යයෙන්ම දෙපා පරිශාප කරනවා. නිසා උන් මේ කරදර වැටෙන්න දෙන්න ඕනේ නැත්නම් හොම්බකට රිවර්ට් වෙන්න දෙන්න ඕනේ. ඊටසේ අහස්සලයි. අපේ අප්පච්චි ඉන්නකන් කිව්වේ බෙල්ලෙන් පල්ලයට අතපය ගඩ ගත්තත් මම බලන්නේ. බෙල්ලේ උඩ විතරක් වුණොත් විතරක් පොඩක් බලන්න. මොකද බලලා ඉවරයක් කරන්න බෑ. මොකද අපි වැඩිම බෙල්ල කඩාගන්නේ. ඔබ කඩාගත්තම බහදාගන්න. කෙදිරි ගන්න එපා. කෙදිරි ගැවුවොත් තලන හොඳටම තලන. ආන්නේ විදිහට මේ හිතට දෙන්න ඕන හොඳට සෙල්ලම් කරන පිටිය සකස් කරලා බෙල්ල කඩාගන්න බහදාගන්න. මම කරන්නේ පිටිපැත්තට බලන කෑ ගැවුව ගන්න. අනේ එදාට සතිය නැගිටිනවා. ඊ මම මේකදී උගක් කරාගෙන දිනවා මේ වගේ සෙල්ලක්කාර විදිහට සතිය වඩන්න පිරිමි කෙනෙක් වෙන්න ඕනේ කියන්නේ. චරිචුරු ගාලා නම් කල්දාකත් තමයි. ඉතින් ඒක ගෑනුන්ට සතිය වඩන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි ගෑනු හිතත් එක්ක නම් බෑ. ඒසා එන දුකක් වරින් ඉව එන්නේ කර්මානුරූප හේතු සහිතවයි. මට තියෙන්නේ උපරිම ප්‍රයෝජන අරගෙන සතිය පන්නරේ තියාගන්න. සතිය ප්‍රතිශක්තිය වඩන එකයි. ඒක නිසා ඥාන වේවා පිරිමි වේවා මේ පෞරුෂත්වය කියලා වචනයක් තියෙනවා. කාන්තාවට තියෙන පෞරුෂත්වය කියන එක පිරිමියාට තියෙන පෞරුෂත්වය කියන පෞරුෂත්වයෙන් නැත්නම් පිරිමියා වුණත් ගෑණියක් තමයි. මෙන්න මේ පෞරුෂත්වය වඩන්නේ බුදුහාමුදුර අපිට කියලා තියෙන උඹ සාක්‍ය සිංහෙක් කියලා. මම උඹට සාක්‍ය පුත්‍ර කියලා කියනවා මේ වැඩේ කෙනෙක්. ඒව නැත්නම් බලු සිංහ කියලා තමයි කියන්නේ. ඔය දැන් තියෙන සිංහ සමාජය ගැන කතා කරලා එක්කෙනෙක් කියනවා මේ පිස්සු සිංහයෝ සමාජය හදපු කාලයක් තියෙනවා සිංහයා තනියම ජීවත් වෙනවා. දැන් මේ සිංහ තමයි කියන්නේ කෙහුලංගේ වැඩ. බුදුහාමුදුරුවෝ විතරයි සාක්ක සිංහ හැදුවේ එක තැන් වයන්, එකලා වයන්, විවේක වයන්, විස්රාම වයන් ඔබ සාක්ක සිංහ වෙනවා. ඒකේ චාකලස් පිළිබඳ බය ඇරෙන්න ඇරෙන්න තමයි එකලා වෙන්නේ. කාංගයගේ තනියකව. මාතංගණන් හතිරාගයව. කිසි තැනකට බය වෙන්න දෙයක් නැහැ තමන්ගේ හිත අයන එන කරදරයක් පාස මේක පන්නරේ තියතිය යනකොට සතිය විතරක්ම නෙවෙයි සද්ධාවෙත් වැඩිවීමක් වෙනවා වීර්ය වැඩිවීමකුත් වෙනවා සමාධිය වැඩිවීමකුත් වෙනවා ප්‍රඥාව වැඩිවීමකුත් වෙනවා මේකේ පෙරගමන් කරුවා වෙන්නේ සතිය විශේෂයෙන්ම තමන්ගේ මොහේ දුර වෙන බව දන්නවනම් ඒ මොකකින්වත් නෙවෙයි පැමිණි දුක් පැනිරහයි කියනට දන්නවනම් අෂ්ටලෝක ධර්ම කම්පා නොවීමට දන්නවනම් ඒක තමයි යෝග ජීවිතයේ මිනි කොඬල ඔටුන්නේ රජුරුවන්ගේ රජෝටුන්න වගේ වෙයි. මේ කරදර එනකොට චර්චුරු ගානවනම් ඒක ඇත්තටම මුලදී කරදර නැති තත්ත්වයක් ඇති කරලා දෙන්න ඕන සතිය වැඩේ. ඒ සඳහා භාවනා මධ්‍යස්ථාන සාමාන්‍ය පිරිසුදුකමක්, සාමාන්‍ය නිශ්ශබ්දකමක්, සාමාන්‍ය ඒ පහසුකම් ටික දෙනවා. ඔය හැමදාම තමන්ගේ හැදෙන පළවාගේ පිටිවව ගන්න බැරි වෙනවා නම් මේ පළවලින් ඇති වැඩන්නේ. ඒවා දැඩි වෙන්න ඕන. අවුවට වැස්සට හුරු වෙන්න ඕනේ. මහ පොළොවේ ගිහිල්ලා හිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මේ මෝහය දුරු වීම කියලා කියන්නේ. අපි මේ පරිේශනාකාර தত্ত্ব වගේ භාවනා මධ්‍යස්ථාන தত্ত্বක ඉඳලා සක්මණේදී සතිය වඩන්න ඕනේ. ඉදිරියදා වැඩවල සතිය වඩන්න. භාෂාංගේ භාවනාවේ ගෙදර ගියාට පස්සේ ඒ සතිය වඩා ගන්න පුළුවන් නම් කිසි කෙනෙක් සාතික දෙන්න ඕන තමන්ට තේරෙයි. විඳා කර ගන්න බැරි වැඩ ටිකක් බොහොම ජයට බොහොම සතියින් බොහොම එකලස්ස ගුණයක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා විරාගී හෝවා ද්වේෂී හෝවා මොහි වේතාම උත්කෘෂ්ඨ උත්කෘෂ්ඨ කියන වචනේ වැරදි සියුම මට්ටමේ කෙලස් ගැන අපි තාම කතා කරන්න පිළිමුනේ නෑ මේ දවස් තුනේම අපි උත්සාහ කළේ රාගයේ මධ්‍යස්ථ මට්ටම ද්වේෂයේ මධ්‍යස්ථ මට්ටම සහ මොහි මධ්‍යස්ථ මට්ටම ගැන කතා කරන්නයි මේකම තමයි අපි ඉස්සරහට අනුශේ කෙලස් සම්බන්ධව කතා කරනකොට ප්‍රඥා ශික්ෂාවේදී මේකටත් වඩා ඉතාම සියුම් කැටයන් කොටනවා වගේ ඊවඩුවක රත්තරන් වාදනේ වාදනේ භාණ්ඩක කැටයන් කොටනා වගේ තාම සියුම් ගෙට්ටම් පන්නන වැඩ වගේක් තියෙනවා. හැබැයි මේ ටික කරගන්න බැරි නම් ඒ වැඩෝට යන්න බෑ. ඒක නිසා අද ධර්ම දේශනාවෙන් ලැබිච්ච කරුණු තම තමන්ගේ ඒ තිබුණු ශක්තිය, තිබුණු ප්‍රතිවිශීමේ ශක්තිය, දැරීමේ ශක්තිය තව තවත් දියුණු කරන කරගන්න එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා සිදු දිනාටම සනසිමුදා වේවා කියලා. හොඳයි අපි චාරිත්‍රාක් වශයෙන් කරගෙන ආපු විදිහට ධර්මදේශනාවේ හැමාර ගතහන් කරමින් දිව්‍යන පින්දීම් ඥාතින් ශීපත් කිරීම සහ අපාපගේ પરමාර්ථ විචු කර ගැනීම මෙතෙන්දි හිත කරනවා ඒ දවසේ නිමාව නෙවෙයි වැඩ පිළිවෙල 10 වෙනකන් යනවා නමුත් ඒ අනුමೋದනා ශීර්ෂයෙන් මුදිතාමෝ ශීර්ෂයේ අපි උපයා ගන්න ලද පින් කුසල එදින ඔබට උදව් කරපු සියලු සංවිධාන මණ්ඩකෝ මණ්ඩලවලට සත්පුරුෂ මණ්ඩලවලට 107ක් වේවා. සියලු දෙනාම සාදු කියලා පීමේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කරනවා. ඒ වගේම අපේ ඥාතීන්ද ජීවත් වෙන හෝ වේවා මේ පරිලෝකියෝ වේවා සියලු දෙනාට මේ වෙලාවේදී මේ පින දකින්න අහන්න හිතන තේවන අවස්ථාව සැලසීවා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සබ සාදා ගනිත්වා කියලා. අපහාපටත් අපගේ પરමාර්ථ ඍජු කර ගැනීමට પરමාර්ථ නැවත සීපත් කර ගැනීමට මේ කුසලයකට හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා පිටව ගනිමු. අපි ඊතාවතාචාති ගාථා සජ්ජහනා කිරීමේ ඒ අනුමೋದනා ශීර්ෂයෙන් පින් අදා බෙදා ගැනීම කරමු. ittavatacanammi sampadam punya sampadam sabbi divanu modantu sabba sampatti siddhya හිතාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා හිතාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සර්වේ සත්තානුමෝදන්තු සර්ව සම්පත්‍ති සිද්ධියා ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්කන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාවනිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්ත්‍ය